ප්‍රශ්න 12ක් පමණ තියෙනවා. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය සාමීන් වහන්ස ඔබ ඊයේ අනුශාස ඔබ වහන්සේ ඊයේ අනුශාසනා කළ පරිදි මම පරයන්ක භාවනාවට කමඨහනක් ලෙස මම මෙතන සිටිමි මෙනෙහි කරමින් පටන් ගත්ෙමි. ප්‍රථමයෙන් සිටින ඉරියව්ව වාඩි වී සිටින අයුරු ආදිය මතක් කොට ඒ පිළිබඳව සිතමින් භාවනාව පටන් ගනිමි. ගැනිනි. ඊයේ දිනයේ බොහෝ වතාවක් සිත වෙනත් සිතුවිලි ඔස්සේ දිව ගියත් එක් වතාවක් මූලික කමඨහනේ සිත රැඳවි රැඳවීමට හැකි විය. එවිට සිතුවිලි එන ගතිය අඩු විය. විවිධ වර්ණ පෙනෙන්නාසේ දැනුණත් මම මෙතන සිටිමි යන්න ගැන අවධානය යොමු කෙලිමි. නැවත සිතුවිලි නැති ස්වභාවයකටපත් වූ බව පැහැදිලි වුනි. කොන්දේ වේදනාවක් දැනුණු පසු එය පටවි ස්වභාවයයි මෙනෙහි කෙලිමි. මෙම භාවනාව සම්පූර්ණ වේලාව විනාඩි 20ක් 25ක් පමණ ගත විය. අද දිනයේ කිහිපවරක් භාවනාව වැඩිවීමට උත්සාහ ගත්තත් ඊයේ මෙන් සිත එකඟ වූයේ නැත. මම මෙතන සිටිමි සිහි කරන විට මට හුස්ම රැල්ල නිතර ප්‍රකටවන්නේ නැහැ. සමහර විට නාසිකාග්‍රය කෙරෙහි සිත යොමු කරන විට හුස්ම රැල්ල දැනෙන අතර සමහර විට හදවත ගැහෙන්නාසේ දැනෙන බවද හැඟිනි මා භාවනාවේ යෙදෙන විදියේ අඩුපාඩු සකස් කර ගැනීමට ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා පතමි තෙරුවන් සරණයි හොඳයි ඇත්තටම ගොඩක් කියපු බණ අහලා පිළිපදින්න ගත්ත උත්සාහයක් තියෙනවා ඇත්තටම දැන් මේ කෑ ගහවිවේ දැන් ටික ටික හිතෙන ප්‍රතිඵල තියනවායි කියලා. මේ භාවනා වැඩසටහන් වල හැටි වෙන්නේ නැති. මොකද මේ පළවෙනි එකින්ද මට තේරෙන්නේ මේ මොන જાතිය සත්ත්ව කොටාසයක්ද යෝගාවචරය කියන්නේ කියලා. දැන් හොඳයි. දැන් ඒ ඒ යෝගාවචරයට ශක්තිය පිණිසම යමක් මතක් කරලා දෙන්නම්. මේ මම දැන් මෙතන කියන එකේ යමක් ගැන මම දැන් මෙතන කියන එක පින්වත්නි මේක අපි කාමයේ ගිවන් කරන්න ගත්ත එක්තරා උත්සාහයක් කියලා මේ වෙනකොට ඔය ඇත්තන්ට මම බනවල කට කැඩෙනකම් කියලා තියෙනවා. එතකොට මම දැන් මෙතන කියන එකට හිත ගත්තාම හොඳට බලන්න ගෙවල් දොරවල් ගැන යාන වාහන ගැන අඩුම තරමේ අපි ඉන්න ආරාණ්‍ය සේනාසනයේ ගෙනවත් අපිට සංඥාවක් උපදින්නේ නැහෙනේ. මම දැන් මෙතන කයත් එක්ක යාළු වෙලා ඉන්නවා. කයත් එක්ක මූණට මූණ දාගෙන ඉන්නවා. සමත භාවනාව පැත්තෙන් මේකට සම වැදුනොත් ඒකට කියනවා පළවෙනි ධානය කියලා. විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං ප්‍රීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. ඊ මේකට සම වෙදුනොත් දැන් එහෙම එකක් නෙමෙයි මේ කතා කරන්නේ. දැන් අපි හදන්නේ ටික ටික මේ විපස්සනා පැත්තට මේක නැඹුරු කරගන්නේ විපස්සනා පැත්තේදී මම දැන් මෙතන කියන එකට හිත ගත්තායින් පස්සේ ප්‍රධාන වශයෙන්ම දෙන උපදේශය තමයි රට පටලවන්න යන්න එපා. හරි සරල අභ්‍යාසයන්නේ. මම දැන් මෙතන කියන එක ගත්තට පස්සේ ආනාපාන සතිය අරෙමේ දැනුණත් නොදැනුණත් ගැටලුවක් නැහැ. ඒක ප්‍රකට නැත්නම් අපි ඒකත් එක්ක හැප්පෙන්න ගිහිල්ලා දැන් මෙතන තියෙන සංසිඳියාව අවශ්‍ය ගන්න ඕනේ නෑනේ. නොතේරෙන එකක් බලන්න ගිහිල්ලා ඒක තේරෙන්නේ කියලා අපි ඒකත් එක්ක රණ්ඩු කර කර ඉන්නකොට වෙන්නේ අපේ මේ තියෙන ඒ උපයාගත්ත විවේකයේ ඒ සංසිඳියාව නැති වෙලා යනවා. දැන් ওই ගෑල් ළමයින්ගේ යාළු වෙන්න ගියාම මම නම් කවතාවක් දෙකක් ඇහුවට පස්සේ ආයි බලන්නේ නැත්නම් ආයි මරණවා කිව්වත් ආයි නෑ. මම යාළු වෙලත් නෑ. එක දවසක් 11 වසරේදී එහෙම හරිද? ආයි ඊ පුරුද්ද මට භාවනා කරද්දිත් තියෙනවා. ඒ වගේ මේක කයට හිත ගත්තායින් පස්සේ ආයි අවුල් කරන්න යන්න එපා. දැන් එතන අවුලක් නෑනේ. ඒක බලන්න ගියා කියලා ඒකත් එක්ක හිත පිහිටන්නේත් නැහැ, සමගියකුත් නැහැ, රණ්ඩු නම් අනම්මනන්න පළච්චාවයි. මට විවේකයක් තියෙනවනේ. වෙන ගේනුනේද්ද ලෝකේ? අන්නේ දැන් ඒක මෙතන පිරිමිතන ගිරියන ලස්සනට වැඩසටහන කරන්න තිබ්බා අප්පා. කොහොම හරි මේ ලබාගත් විවේකේ දිගටම අරන් යන එකයි තියෙන්නේ විපස්සකය වශයෙන්. ඉස්සරහා ඉන්න මිනිස්සයා සද්ද කරනවා වතුර බෝතල් තියනවා පුටු පෙරලනවා කහිනවා නිකන් කාසකාරයෝ ඉන්නවා එක එක ඉන්නවා ඉතින් ඒ වෙලාවේදී හිත කැඩෙනවා හිත කැඩුණාට පස්සේ තව එක චිත්තක්ෂණයක් වැඩි කරන්න මම දැන් මෙතන කියන එකත් එක්ක තව එක චිත්තක්ෂණයක් තව එක චිත්තක්ෂණයක් මේ විදිහට ටිකෙන් ටික ටිකෙන් ටික මේ විවේකී උපයන්නේ ඔය ආනාපාන සතිකාරය අරුම්බු ඔක්කොම කැරකිලා ඉන්නේ උතෙන්ට තමයි. ඉත ඒගොල්ලන්ට නිින්ද යන්නේ ආනාපාන සතිය නැතුව. නිකන් රැයට කෑවෙන්නේ වගේ තමයි මොකක් හරි අර කබරයි පිඹිනවා වගේ ලොකු එකක් ඕන. තියෙනවනේ හා සෝ සාස අන්න ඉතින් <laughs> ඒක හැමෝම ඉන්නේ උතෙන්ට කියලාත් හිතාගෙන මම දැන් මෙතන කියන එකේ ඉන්න කාලය ටිකෙන් ටික ටිකෙන් ටික වැඩි කරන්න. එහෙම ටිකෙන් ටික ටිකෙන් ටික වැඩි කරනකොට හිත කයත් එක්ක යාළු වෙලා ඒ බාහිර කාම සංඥාවලින් ටික ටික ටික ටික මිදෙන්න පටන් ගන්නවා. එහෙමත් නැත්නම් ඒ බාහිරින් තියෙන ඒ කාම ලෝකේ එහෙම දැන් නම් ඒ කාම ලෝකේ ශූන්‍යත්වයක් එයාට භුක්ති විඳ ගන්න පුළුවන්. මම දැන් මෙතන කිව්වහම gedara නෙමෙයිනේ මෙතනනේ. ඒ විදිහට. ඒ ඒ දේ වැඩි කාලයක් පවත්වන්නයි උපදේශයක් විදිහට දෙන්න තියෙන්නේ ඒ ආනාපාන සතිය ආදී ඒ දේවල් හොයන්න යන්න එපා. ඉතින් ගොඩක් වෙලාවට අමතර යමක් හොයන්න හිතෙන්න එක හේතුවකුත් තියෙනවා. මොකද හේතුව මේ සලායතන ප්‍රත්‍යයෙන් උපදින ධර්තය දුකක්. මේවා සැප නෙමෙයි. මේ ආයතන කියන්නේ දුක්. ඒක ධර්තයක්. ඒක බරක්. ටික ටික ඒක තේරෙන්න පටන් ගන්නවා. කමක් නැහැ. මේ ලෝක රහක් නැහැ අප්පිරියයි මේක කාගෙන ඉන්න බෑ. ඉති බනට මම කිව්වේ. ඕක තමයි තපසක් වෙන්නේ. ඔය දේ දීර්ඝ කරගන්න ඔය දේ තුල කාලයක් ඉන්න අවශ්‍ය කරන සතිය සමාධිය ප්‍රඥාව සීලේ ටිකින් ටික රැස් කරගෙන දැන් දන්නවනේ අපි කුමක් සඳහාද සිල් රකින්නේ කුමක් සඳහාද භාවනා කරන්න කියලා දැන් තරමක් දුරට හරියටම අවබෝධයක් එනවනේ. එහෙම මේ දේවල් වල තියෙන අඩුපාඩුකම් හදාගෙන වැඩි කාලයක් තව එක මොහොතක් තව තවත් එක මොහොතක් යන ආදී වශයෙන් මේක මේකේ වැඩි කාලයක් ඉන්න උත්සාහ කරන්න කලබල කරන්න එපා දැන් වතුර වීදුරුවක් වුණත් අතේ තියාගෙන ඉන්නකම් ඊ වතුර වීදුරුවේ වතුර හෙලවෙන එක නවත්තන්න බෑ. අපි ඒක බිමින් තිබ්බ ගම පොළොව ස්ථාවරයිනේ. එතකොට ඒ සෙලවෙන එක නවතිනවා. ඉතින් අපි මම දැන් මෙතන කියලා සිහි පිහිටුවා කියන්නේ වතුර වීදුරුව බිමින් තිබ්බහා සමානයි. මේකට තව ආනාපාන සතිය දාමු. මන් ළඟ ඉන්න එක්කිනාටම විශාල අන්තට්ටුවක් තියෙනවා කෝ මට නැහෙනේ. කියලා එහෙම අංගෙන් ඉල්ලලා ගන්න එපා. බැලු බැලමට ඔය භාවනාවල් විනාශ කරන්නේ මේ භාවනා මධ්‍යස්ථානවල ඉන්නව භාවනා ඔස්තාරලා කියලා જાතිය. අපි උඩහ හි කොහෙද කවුද හෙත් එක්කෙනෙක් ඉන්නවා. ඊගොල්ලෝ තමයි අරගොල්ලන්ගේ කමටහන් සුද්ධ කරලා මේක කන්නේ. මුන් තමයි මේ භාවනා මධ්‍යස්ථාන වලට පිළිල. එහෙමයි වෙන අය කියන එයාගේ අන්තට්ටු පොරව ගන්න යන්නේ නැතුව මොකෙක් හරි භාවනා කියලා දෙන එකක් ඉන්නවනේ. ඊ උපදේශයට යම්. එතකොට වග කියන්න පුළුවන්. දොස්තර මහත්තයා පැනඩෝල් බොන්න කියලා අල්ලපු ගෙදර එක ඩිස්කින් බිව්ව පළියට අපිට ඩිස්පීන් බීලා පළු දැම්මට පස්සේ අහන කසනවා නිසා ඉන්නස් මොකද කසනවා තමයි දෙන්නේ. උගේ අමාරුවට තමයි දුන්නේ ඩිස්පීන්. මේ මිනිස්සයා බොන්නනේ පැනඩෝල්. ඒකින්ද මේකත් එක්ක දිගටම යම්. තව එක චිත්තක්ෂණයක් වැඩිකම් ඔහොම දිගින් දිගටම කරගෙන යම්. ඉතින් මේ යෝගාවචරයා හොඳ උත්සාහයක් අරන් තිනවා කියලා කියන්න කිව්වා. ගෞරවනීය ස්වාමීන් වහන්ස අද අද උදේ පළවෙනි පරයන්කය මම පළමුව <clears throat> තුනුරුවන් වන්දනා කෙලිමි. ඉන්පසු මම දැන් මෙතන වාඩි වී සිටින්නේ භාවනාව සඳහා බව මටම දැනුම් දුනිමි. එය සාර්ථකව කර ගැනීමට අදිෂ්ඨාන කෙලිමි. මගේ මූලික කර්මස්ථානය ආනාපාන සතියයි. මම ඇස් පියාගෙන විනාඩි දෙකක් පමණ නිකම් සිටියෙමි. ඉන්පසු හුස්ම ස්ථාවර භාවයකට පැමිණි බව දැනගත්ෙමි. දැන් මම හුස්ම නිරීක්ෂණය කිරීමට පටන් ගතිමි. ආස්වාසයේ දකුණු නාස්පුඩුවෙනුත් ප්‍රස්වාසයේ වම් පැත්තෙනුත් සිදුවන බවක් දැනුනි. ආස්වාසයේ සිසිල් බවක් නොකඩවා එක දිගට ඇදෙන බවක් ප්‍රස්වාසය කැඩි කැඩි පිටවන බවක් දැනුනි. එහි උණුසුම් බවක් නොදැනිනි. ප්‍රස්වාසය ආස්වාසයට වඩා දිග බවක්ද වැටහුණි. මන්ද වේලාවක් මෙය බලන විට සිතා මතාම නාස්පුඩු දෙකෙන්ම ආශ්වාස කෙලිමි. එවිටද ප්‍රාශ්වාසයේ වඩා ප්‍රකට වූයේ වම් පැත්තේය. එයද කැඩි කැඩිය. මේ අතරතුර සිත අයාලේද ගියා. අතීතයට සහ අනාගතයට නැවත නැවත සිත කැඳවා ගතිමි. නිදා වැටුනේ නැත. මේ ක්‍රියාවලිය පැය එකයි කාලක් පමණ ගත කෙලිමි. දෙවනි පර්යංකය මෙහිදී ඉහත මෙන්ම ආස්වාසයේ දකුණු පසින්ද ප්‍රස්වාසයේ වම් පසින්ද සිදුවන වාසයේ දුටිමි. ප්‍රස්වාසයේ කැඩි කැඩි පිටවන බවද දැනුනි. පසුව ආස්වාසයේ ප්‍රස්වාසයේ දෙකම නාස්පුඩු දෙකෙන්ම සිදුුනි. මේ අතර සිතද වරින් වර කර්මස්ථානෙන් පිට පිට ගියා. නැවත කැඳවා ගත්තා. මේ අතර විනාඩි 10ක් පමණ නින්දට වැටී සිටි බව දැනගත්තේ පසුවයි. මම පිට වී ගොස් මුහුණ සෝදා ආපසු පැමිණ භාවනාවෙහි යෙදුණෙමි. හොඳයි. එච්චරද? ඔව් එච්චරයි ප්‍රශ්නයක්. ගැටලුවක් නැහැ. එහෙම දිගටම කරගෙන යන්න. අර නහස් පුඩු නහස් පුඩු කියන කතාව ඒ මෙනෙහි කිරීම අත්හැරලා දාන්න. මොකද ඒක අපිට හිතට පේන එකක් නේ. ඒක නිකන් මනෝරූපයක් වගේ පේන එකක්. මම දන්නේ මේවා මේකෙන් අවුල්ලීද නැද්ද කියලා කියන්නේ. මේ නහස්පුඩු පේන කතාව අත්‍යර දාලා තව දුරටත් ආස්වාස ප්‍රාස්වාස දිග තව තව තොරතුරු හොයන්න. තව තව ඒකට ලං වෙලා බලන්න. ඒක තමයි මට දෙන්න තියෙන උපදේශේ අතරින් පතර මේ නිදිමත වගේ ගති නිින්ද යන ගති පහළ වෙනවා. ගැටලුවක් නැහැ. 100ට 100ක් සාර්ථකව භාවනා කරන්න නෙමෙයි අපි උත්සාහ කරන්නේ වැරදීම් අඩු කරගන්න. වැරදි අඩුවෙන් කරගෙන යනකොට තමයි ටික ටික සාර්ථක වෙන්නේ. යම් කිසි විදිහකින් යම් අවස්ථාවක නිදිමත එනවා කියලා යෝගාවචරයටම තේරුණොත් මේ අවස්ථාවේදී මට නිදිමත එනවා කලිනුත් මම මෙතෙන්දි මුදිය ගත්තා මේ වගේ ලක්ෂණ පහළ වෙන්නේ මම බුදිය ගන්න කියලා තේරුණොත් ඒ වෙලාවේ උපක්‍රමයක් විදිහට නිදිමතේ මූලික ලක්ෂණ එහෙම නැත්නම් දැන් මට නිදිමතයි බලන්න කොච්චර සරලද කියලා අර මම දැන් මෙතන කියනවා වගේ මට දැන් නිදිමතයි කියලා හැබැයි බුදියන්න එපා <laughs> මට දැන් නිදිමතයි කියලා බුදියන්න එපා මට දැන් නිදිමතයි කියලා සතිය පිටා. එතකොට ධම්මානුපස්සනාව පැත්තෙන් බැලුවොත් මේ යෝගාවචරය තීන මිද්දේ තීන මිද්දේ විදිහට දැනගෙනනේ. මේක සරල වැඩි කිව්වහම මේකනම් වෙන්න බෑ මේ මොකද පොඩි කිව්වට තේරෙනවනේ. ඒක හින්දා ඒ නිදිමතක් එනකොට නිදිමතක් කියලා දැනගන්න සරල වුණාට කමක් නැහැ. අභිධර්ම නැති වුණාට කමක් නැහැ. ඒක දැනගන්න. මං කියන්නේ බොරු නම් සියවරක් දහස්වරක් ඔය සතිපට්ඨාන සූත්‍රය කියවල බලන්න. බොහොම සරල අභ්‍යාස වගේක් දෙන්නේ. ඒ සරල අභ්‍යාස ටික පුරුදු වුණොත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි වැඩි කල් යන්නේ දවස් 7යි මේක සරල වෙදිනේ. කියා දෙන මිනිහා විශ්වවිද්‍යාල මහාචාර්ය කෙනෙක් නෙමෙයිනේ. විශාල අර පිනිමෝ වගේ ලොකු අන්තට්ටු නෑනේ. ලොකු ලෝගුවක් දාගෙන ඇවිල්ලා අර හතරස් කැප් එකක් දාගෙන කිව්වන ඕන කුණු හරපයක් ඕන බොරුවක් පිළිගන්න. මේ බුදුහාඳුරු හරි සරලව සූත්‍රය පෙන්නන දෙයි. මේ මේක පිළිගන්න. මේ අමතර උපදේශයක් දුන්නේ ඒ විදිහට කරගෙන යන්න තව තව ආනාපාන සතියට ලං වෙලා බලන්න. ඒකෙම තියෙනවා ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ගැන මේ විදියට මුලදී වම දකුණ ලෙසින් සක්මන් කළෙමි. විනාඩි දෙකකට පමණ පසුව කකුල්වල සියලු දැනීම් ප්‍රකට විය. උකුල් ඇටේ දනහිස් වලලු කර ආදී හන්දි නැමෙන හැටි රිදෙන හැටි නිරීක්ෂණය කළෙමි. සක්මනේ යෙදුනේ විනාඩි 20ක් පමණි. මේ ක්‍රියාවල ඇති අඩුපාඩුකම් පෙන්වා දෙන මෙන් අයදිමි. තෙරුවන් සරණයි. අර හන්දි උකුල්ලට කකුල් ආදී කියන්නේ නැතුව ඒකේ ධාතු ස්වභාවය බලන්න. ධාතුවටම හිත දාන්න. මොකද එහෙම කියන්නේ ධර්ම කාරණාව කිව්වහම පටලව ගන්න. ඒ දැන් ওই සමහර සූත්‍රවල තියෙන අතීතෝ ඒකෝවන්තෝ කියලා. අතීත ඒකාන්තයක් කියලා. ඒ කිව්වට තේරෙන්නේ නෑනේ. කකුල කියන්නේ අතීතයෙන් මතක් කරලා ගත්ත එකක්. කසල ගොඩක්. හොදලා ගන්න දෙයක් නෑ ඒ නිමිත්තයි බලන්න දෙයක් නෑ. ඒ කකුල හරහා කකුල කියන එක ගාවගෙන ඒ හරහා විපස්සනාවක් යන්නේ නැහැ. ඒක අර සත්‍ය නොදැනීම නිසා අපි ඇති කරගත්ත එක්තරා නිමිත්තක් අවිද්‍යාව නිසා ඇති ඇතිවෙච්ච සංස්කාරයක් එහෙමත් නැත්නම් එක්තරා ආශ්‍රවේක ක්‍රියාකාරීත්වය. එතකොට අපිට පසුකාලීනව හෝ පාඩමක් ඉගෙන ගන්න පුළුවන් මේක ධාතුව ධාතුවක් විදිහට බැලුවොත් අන්න එතකොට ලුණු මිරිසක් හදාගෙන කන්න තරම්වත් මොලයක් තියෙනවා නම් පුළුවන් දැනගන්න මට මේ කකුල කියන එක අමනසිකරණීය ධර්මයක් මේක මෙනෙහි කළා කියලා මෙච්චර කලකට හොඳක් සිද්ධ වුණේ නෑ පරණ ගොන් රජාමයි <laughs> ඒකින්ද කකුල අතපය කියලා නිමිති වලට දාන්න එපා එහෙම දාන්න නැතුව 13 13 විදිහට මෙනෙහි කරන්න. ওই ධාතු කියන වචනේ තේරුම මූල ස්වභාවය කියන එක. මූල ස්වභාවය බුදුහාඳුර දේශනා කරනවා පබස්සර මිදම් බික්ක වේ චිත්තං ආගන්තුකේහි උපක්ඛලිටේහි උපක්ඛලිටං ඔය කෙලෙසිච්ච එකක් ඒක අයින් කරලා දාලා ධාතු වලිට දාන්න. ඒක තමයි මට දෙන්න තියෙන උපදේශය. ගෞරවනීය ස්වාමීන් වහන්ස අද දින සක්මන් භාවනාවේ තොරතුරු මෙසේ. උදෑසන පර්යංකයට පෙර සක්මනට ගොස් සිටින මම ඉරියව්ව සුළු වේලාවක් මෙනෙහි කර වට කීපයක් වේගයෙන් ගමන් කර ඉන්පසු වම දකුණ ලෙස මෙනෙහි කරමින් වේගය අඩු කෙලිමි මෙවිට මට පාදවල සිදුවන වෙනස්කම් පා ඔසවන විට සැහැල්ලු බවක්, තබන විට ගොරෝසු බවක් දැනින. පා බිම තබන විට පාදයේ විලුඹ පළමුවද ඉතිරි කොටස ක්‍රමයෙන් ඇඟිලි තුඩු දක්වා තැබෙන බවත් ඒ අනුව ක්‍රමයෙන් ඇඟෙහි බර පාදවලට දැනෙන ආකාරයක් ඇඟිලි තුඩු වලට දනිස් වලට බර දැඩිසේ දැනෙන ආකාරයක් ඇතිවිය එක් කකුලක් තබනවා අවසන් වීමට පෙර තබා අවසන් වීමට පෙර අනෙක ඔසවන බවක් දැනින ගමන ක්‍රමයෙන් සිහින් වෙයි පාදයක් ඔසවන විටම ඇතිවන සතිය පතුල ගමන හා තබන අවස්ථාව තෙක් මුල මැද අග දක්වා නොකඩවාම තබා ගැනීමට හැකිවිය ඊළඟ පාදයේද එසේමය මෙසේ ටික වේලාවකින් ඔසවන තබන බව මෙනෙහි කරමි. සතිය මෙවිට බලවත් විය. ඉඳහිට වෙනත් අරමුණු ආවත් ඒවා වහා ඉවත් විය. හැරෙන විටද ඊතා කල්පනාකාරීව සතිමත්ව හැරුණෙමි. පැයකට ආසන්න කාලයක් සක්මන් කෙලිමි. ඉන් පසුව සතියෙන්ම පරයන්කයට සූදානම් වූයෙමි. මම දැන් මෙතන ලෙස මෙනෙහි කරන විට සුළු වේලාවකින් හුස්ම රැලි දැනේ. නාසිකාග්‍රය වෙත යොමු කරමින් හුස්ම ඇතුල් වනවා කියා මෙනෙහි කරමි. හුස්ම රැල්ල බරට ඉහළට සිසිල්ව ගලා යයි. පිටවන විට පිටවනවා ලෙසද මෙනෙහි කරමි. එවිට හුස්ම පහළට උණුසුම්ව පහසුවෙන් ගමන් කරයි. හුස්ම රැල්ලේද මුල මැද අග බලමින් ආස්වාස ප්‍රස්වාසයේ සිදු කරෙමි. විවිධ අරමුණු ආවත් ඒවා වහා නැති විය. මෙවිට හුස්ම ක්‍රමයෙන් සිහින් විය, කෙටි විය. තව දුරටත් මෙසේ කරන විට පැයක් හුස්ම රැල්ල නොදැනී ගියේය. මෙය පැයකට වැඩි කාලයක් සිටීමටද හැකි විය. තවදුරටත් භාවනාවේ දියුණුව සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. කරුණු දෙකයි මතක් කරන්න තියෙන්නේ. දැන් කලින් කිව්ව කරුණුත් එක්ක හොඳටම තේරෙන්නේ නැති අහන් ඉන්නෑන්ට තේරෙන්නේ නැති කමඨහනේ සුද්ධ වෙන්න ඕන කොටස් මොනවද කියලා අර කිව්වා වගේ ශරීරාංග වලට ධාතු ගාවන්න යන්න එපා. ඒක අංක 1. දෙවෙනි එක හුස්ම රැල්ල සංසිඳුණායින් පස්සේ ආයි ඉල්ලලා හුස්ම ගන්න යන්නත් එපා. මතු වුණොත් බලමු ගැටලුවක් නැහැ. මතු වුණොත් බලමු මතු වෙනකන් හුස්ම රැල්ල නැහෙනේ යනාදී වශයෙන් ඒ සිතුවිලි ඇති කරගන්න ඕනේ ඒ විවේකයේ එහෙම ඉන්න ටිකක් වෙලා. ඒ ඇතිවෙච්ච ඒ හුස්ම රැල්ල නැතුව තව විදිහකින් කියනවා නම් ඒ විතක්ක ਵਿਚාර දෙක සංසිඳුණායින් පස්සේ ඒ තියෙන ස්වභාවය විතක්ක ਵਿਚාර තියනටත් වඩා හොඳයිනේ. එතකොට ඒ ඒ විවේක ගතිය තව පොඩ්ඩක් වැඩි කරගමු. තමුන්ට ඒකේ ඉන්න සැකනම්, තමුන්ට ඒකේ ඉන්න බය නම් ආපහු හුස්ම මතු වුණොත් ආපහු හුස්ම රැල්ල බලන්න. ගැටලුවක් නැහැ. තමුන්ට ඒකේ ඉන්න පාළු නම්, බය නැයි පාළුයි කියන්නේ, බයයි කියන්නේ, සැකයි කියන්නේ ඉතින් කිලිස්නේ. ඒ පාළු බය සැකගති කෙලිස් කියලා අඳුනගෙන ඒව අයින් කරගෙන සැක නැතුව බුදුහාමුදුරුවෝ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි ශ්‍රද්ධාවෙන් දැන් මම මේ ටිකෙන් ටික ටිකෙන් ටික මේ කතන්දරේ ඇතුළට රිංග ගන්නයි යන්නේ ඉන්න ඉන්න හම්බ වෙන්නේ දන්න ලෝකයක් නෙමෙයි ඒක තමයි හැටි දන්න ලෝකේ ඉඳලා නොදන්න ලෝකෙකට ගියා කියලා දන්න ඒකේ නැහැ කියලා මට කලබල වෙන්න දෙයක් නැහැ කියලා හිතලා ගන්න හයියක් නැත්නම් ආයියන් ආනාපාන සතියේ ඔය බෝට්ටු වලට නගින්න ගියාම ඔය පාරුව වලට නගින්න ගියාම හරි බයයි. ඒ ඉතින් අඩිය තියෙනකොටම ලිස්සලා යනවනේ. අර පොළවේ තියෙන පට්ටල ගතිය නෑනේ. ඊ ඉතින් කකුල තියෙනවා ආපහු ගන්නවා කකුල තියෙනවා ආපහු ගන්නවා කකුල තියෙනවා. ඔහොම ඔහොම කරගෙන යන් ඉතින් මට මතක් කරලා දෙන්න ඕනේ tamunට බය සැක නැතුව නිරෝගීව යන්න පුළුවන් ආනාපාන සතිය තිබුණොත් නම් ආනාපාන සතියත් එක්ක යන්න. මම මේ කියන කතාව යෝගාවචරයට වැඩිද අඩුද කියන්න මම දන්නේ නැහැ. එහෙම නැතුව ආනාපාන සතිය නැතත් දැන් සතිය තියෙනවා විතක්ක ਵਿਚාර දෙක හරි බර දෙයක්. දැන් මේ දෙක හැලිලා තියෙනවා. එහෙනම් කලබල නොකර මේ කිමු මේක හරිට වඩා උසස් එකක් මේ සුකුම සත්ත්‍ය සංඥාව අර ඕලාරික සංඥාව අතහැරලා එක්තරා ශික්ෂණයක් නිසා උපන්න මේ සුකුම සත්ත්‍ය සංඥාව tamunට අගේ ආඩම්බර කරගන්න පුළුවන් වුණොත් මේ තනිකර ලොකු සයින්නාසිකේ වචන. මෙහෙම ඒක වටිනාකම දැනගන්න පුළුවන් වුණොත් අන්න ඒකේ ඉන්න පුළුවන්. ඒකේ වටිනාකම දැනගන්න කාලයක් යනවා. තනිකර ජීවිතේ හොඳයි කියලා දැනගන්න බඳින්න මෙපාය. මන් දන්නේ මට ඕව මම දන්නේ මට ඔය මිනිස්සු කියන ඒවා. මොකද ඔයගොල්ලෝ හිතන්නේ දැන් මම කොටියට ගියාට පස්සේ නිකන් ඉන්නවද කියන්නේ නෑ මම 10 11 වෙනකම් එක්ක විනය සාකච්ඡා එක්ක ධර්ම සාකච්ඡා මුන්නව හරි බයිලා තමයි එහෙත්. ඉතින් ඒකෝ ගිහි කෙනෙක් කරන්නේ මෙන්න මෙහිම මෙහෙම ප්‍රශ්න දැනුයි තේරෙන නිසා ඉන්නස කරගත්ත මෝඩක පව් අර අහිංසක මිනිස්සු හින්න ගහනවා මේ අපරාධ ඉතින් කොහොම හරි බැන්දට පස්සේ නම් තේරෙන්නේ තනිකඩ ඉන්න එක හොඳයි කියලා එහෙනම් බඳිමු. ඒ අපිට ඕනි කොහොම හරි මොන જાතියකින් හරි හොඳ එකක් හොයාගන්නනේ. ඒකින්ද ආපව සැකන බැඳලා බලන්න බැඳලා ආපව සැකන ආනාපාන සතිය ඊට දාලා බලන්න ආනාපාන සතියත් එක්ක දිගින් දිගටම දිගින් දිගටම යන්න ඒකත් එක්ක ගැඹුරින් ගැඹුරට අඩියෙන් අඩියට ටිකෙන් ටික ටිකෙන් ටික යන්න ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංකයේදී ආනාපාන සතියට යොමු කරගෙන සිටියේදී හුස්ම රැල්ල සිහින් වී ගොස් සංසිඳෙන තරමට එන විට කූඹීන් කන වාසයේ දැනුනි. මේ වේදනාව හෝ මේ කකුල මගේ නොවේයයි අමතක කරමින් දිගටම හුස්ම රැල්ලේ සිහි පවත්වා ගතිමි. ටික වේලාවකින් නැවතත් ඉදිකටු අනින වාසේ තනින් තන වේදනා දැනුනි. මේ සියලු වේදනා මම නොවේ මේ සිරුරද මගේ නොවේ සියල්ල අනිත්‍යයි මෙනෙහි කෙලෙමි. මේ වේදනා සංසිඳී යන විට දෙපතුල්වල තද දවන ස්වභාවයක් ඇතිවිය. මේ පංචස්කන්ධයේ සෑදී ඇති සතර මහා ධාතුන්ගේ දවන තවන ස්වභාවයයි මෙනෙහි කෙලිමි. ඒ අතර හුස්ම රැල්ල කෙරෙහිද සිත රඳවාගෙන සිටියෙමි. මගේ හිස ක්‍රමයෙන් පහත් වී බෙල්ල ඉදිරියට නැමී ගියේය. බොහෝ වේලාවක් මේ ඉරියව්වේ බෙල්ල පහත් වී ඉදිරියට නැමී සිටීම නිසා පිට දිගේ සියුම් වේදනාවක් ඇතිවිය. ඉවසිය නොහැකි තැන ඔසවා බෙල්ල කෙලින් කර ගතිමි. සංසිඳුණු හුස්ම රැල්ල වෙනුවට දිග ගැඹුරු හුස්මක් ඇවිත් දිග ප්‍රශ්වාසයක්ද ඇතිවිය. මෙයින් කලින් පවත්වාගෙන ආ සතිය බිඳී ගියමුත් නැවත ආනාපාන සතියට සිත යොමු කෙලිමි. තවද කිව යුතු විශේෂ කරුණක් ඇත. බොහෝ විට මා භාවනා කරන්නට උත්සාහ කරද්දී මුහුණ කසන්නටත් කූඹින් කනවා වැනි සේ දැනී භාවනාවට බාධා ඇතිවීමත් සිදුවේ. ස්වාමීන් වහන්ස අනුකම්පා කර උපදේශක් දෙනසේක්වා. අ ඇත්තට ওই පැති දෙකක් තියෙනවා. හිත සංසුන් වෙනකොට අපේ ශරීරේ නොදැනෙන සියුම් සංවේදනා දැනෙනවා කියලා ඔයත් අහලා ඇති. ශබ්ද පවා එහෙම දෙල් කොලයක් වැටෙන සද්දයක් ඇහුණොත් නිකන් හිණයක් ගැහුවා. එතකොට ඒක එක ස්වභාවයක්. අනිත් එක ඔය ආනන්ද සප්පාය සූත්‍රේ නම කියන්න බෑ ඊළඟට ධර්ම සාකච්ඡාවේදී ආනන්ද සප්පයි සූත්‍රය විස්තර කරලා දෙන්න කිව්වොත් එහෙම. දැන් ඒ වායේ කියනවා කම්පන, චංචල, ඉන්දන, ස්පන්දන මේ මේවත් මේ කෙලෙස් වල ක්‍රියාකාරීකම් කිව්වට ඒක තේරෙන්නේ නැහැ. සුතමේ ඥානය සඳහා කියන්නේ ඒව වැඩිකල් තියෙනේව නෙමෙයි. ඒක මේ එක්තරා මේ මුලින් ඒ කියන්නේ ආධුනික යෝගාවචරින් ගොඩක් විට වෙන්නේ ඒක එක්තරා ස්වභාවයක් සමහරුන්ට ඇඟ කසනවා වගේ තේරෙනවා ඉදිකට වලින් අනිනවා වගේ වේදනා දැනෙනවා ඒව වෙඩිකල් තියෙන්නේ ඒවා කීප දවසක් තිබිලා නැති වෙලා යනවා සමහර ඇත්තන්ට ඒ වේදනාවල් ඔයලා ඇත්තට මේ අනවශ්‍ය කතාවක් වේදනාවල් වල යම්කිසි සබහා තියෙනවා ඒ සබාවල් මතුවෙන්නේ මේ භාවනාවේ ලක්ෂණ පෙන්වන්න එහෙම ස්වභාවලුත් තියෙනවා. ඉතින් බය වෙන්න කරන්න කියන දෙයක් නැහැ. ඉවසගෙන කරගෙන යන්න. ඒ තමුන්ට අපහසු කමක් වෙනවා නම් ඒ ස්ථානයේ පිහදාලා හෝ කසලා හෝ ඒ අපහසුතාවය දුරු කරගෙන එහෙම කරගෙන යන්න ඒක ස්වභාවයක්. ඒ මතුවලා එන ඒ කැසිලි ගති, ඒ චූටි චූටි වේදනා, කූඹි දුවනවා වගේ ඒ මතුවෙන ගති ස්වභාවයක්. මට ඉස්සර තිබුණා යන්තම් හිත එකඟ වෙනකොට කැස්සක් එනවනේ. ඉතින් හරි කේන්ති. දැන් කහින් නැතුව හිර කරගෙන ඉන්න බලන්න. එතකොට ආයි පැය භාගයක් කහින්න පුළුවන්. ඉතින් ඒ එක එක එක්ක මේ කර්ම ප්‍රතිඵල ඒකයි කියන්නේ භාවනා කරන මිනිස්සුන්ට කරදර කරන්න එපා. ඕවා සහ ගන්නවා. ඕවා පරිසම් දෙනවා. එක එක විදිවලින් එන්න පුළුවන්. දැන දැන ශබ්ද කරන ලෝක කරන්නෙම පළපුරුදු යෝගාචරයමයි වැඩිපුර කරන්නේ. අර ආදුනිකයේ හරි බයයි. අරූපණ්ඩිතයනේ ආපු ගමන් දඩාස් ගාලා මිත්‍යා තාන්නවා. දඩාස් ගාලා බංකුව අතාරිනව. ආයි උන්දට සෙනසීමන්නේ ඊට පස්සේ අහන මොකද සොයින්නා සිත එක්ක වෙන්නේ. උස්මරෙල්ල සංසිඳනකොට බයයිනේ. කර්ම විපාක. අනිත් දෙවුන්ට කරණේව ඔය සහගහන. ඉතින් ඉතින් ඔව ටික ටික හදා ටික ටික හදාගෙන යන් බය වෙන්න දෙයක් නැහැ. ඒව මගේ ඇරිලා යනවා ගෞරවනීය ස්වාමීන් වහන්ස මම ආනාපාන සති භාවනාව කරන විට හුස්ම රැල්ල වදින තැන බලා සිටියෙමි. රූප රාමුවේ පෙන් වූ පරිදි පෙනහළු උස් පහත් වෙන අන්දමට මම හුස්ම රැල්ල දෙස බලා සිටියෙමි. මගේ තොල් සෙලවීම දැඟලීම මට හොඳින් දැනිනේ. ඒ සමගම උඩට ගන්නා හුස්ම එයට සම්බන්ධ වීමත් මට දැනුනි. පසුව සිත පිට ගියත් ඒ එකම සතිය ඇති බව වැටහුණි. මේ විදියට විනාඩි 45ක් පමණ එම ඉරියව්වේ සිටිනා විට මෙම ශරීරය පිටින් ඉන්නා බවත් ශරීරය හොඳට මට පෙනෙන විදියටත් දැනුනි. විටින් විට සීන් හුස්ම රැල්ලක් වැටෙන බවද දැනුනි. එම ඉරියව්වේ සිටීමට කැමැත්තක්ද ඇතිවිය. තවද තොල්වල තද ගතිය, හුස්ම රැල්ලේ තද ගතිය, සෙලවෙන ගතිය දැනුණත් මින් ඉදිරියට මට කිසිම වැටහීමක් දැනුනේ නැත. මෙහි වැරදි ඇති තැන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඒ ඒ ප්‍රශ්නේ ගොඩක් තේරෙන්නේ නැති මීට කලින් විස්තර කරපු කමටහන් එක බලනකොට ඒ ශරීරාංග වලට ගාව ගන්න එපා කියන එක ඒක මහිතේ දැනටමත් පැහැදිලි ඇති යෝගාවචරයට ඔය ආනාපාන සතියේ තද බුරුල් දැනුණා නම් හුස්ම රැල්ල ගැන හිතන්න යන්න එපා. හොඳටම තේරෙනවා මේක මායාවක් කියලා. තද බුරුල් නම් තද බුරුල්. එතකොට මේක ඇත්තට මම දන්නේ මේක මගේ පළවෙනි වැඩසටහන ඒක අපහසු නම් කියන්නේ. මොකද මම බුදුහාමුදුරුව නෙමෙයිනේ මට ඔයගොල්ලන්ගේ හිත පේන්නේ හැබැයි මූණ බලලා සාත්‍තර කියන්න නම් පුළුවන්. ඒකින්ද මේක කරන්න අමාරු නම් කියන්නේ මම කියන්නේ හුස්ම රැල්ලි ස්වභාව වැටහෙනව නම් පඤ්ඤප්තියට දාන්න එපා. පඤ්ඤප්තියට වැටෙනවා. ආපහු හුස්ම රැල්ල කියලා හිතෙනවා. ඒක යවන්න බෑ කකුල කියලා හිතෙනවා. හරි. ඒත් දැන් පාඩමක් තියෙනවනේ මේක වැරදි. මේක වැරදි මෙනෙහි කිරීමක් තියෙන්නේ වෙන එකක් පේන්නේ තව එකක් කියලා දැන් ඒ අභ්‍යාසෙ ලැබුණනේ දැන් දන්නවනේ හොඳ නැහැ කියලා එහෙනම් කරන්න එපා උනාට කමක් නැහැ ඒ විදිහට උත්සාහ කරලා බලන්න ඒ ධාතු ගුණේට හිත දාන්න පඤ්ඤප්තිය ගැන එච්චර තකන් නැතුව තොල් කොන්ද ඔළුව කටබඩ කියා ගන්න නැතුව ඒ ධාතු ස්වභාවය බලන්න උත්සාහ කරන්න. ඒකේ අවසාන කොටස පොඩ්ඩක් කියන්න. තොල් කොටවල පදගතිය සෙලවෙන දශන. නෑ ආනාපාන සතිය ගැන තිබුණේ අන්තිමට. මගේ හුස්ම රැල්ල වදින තැන මම බලා සිටියෙමි. රූප රාමුවේ දැක් වූ පරිදි අර පෙන්වු රූප රාමුවේ ඕකේ ඇත්තම අවශ්‍ය වෙන්නේ අර අන්තිම අන්තිම ආනාපාන සතියක් ගැන විස්තර තිබි අන්තිම හරිය බලන්න. තෝල් සෙලවීම දැඟලීමද මට දැනුනි උඩට උඩට ගන්නා හුස්මයට සම්බන්ධ වීමක් මට දැනුනි. පසුව සිත පිට ගියත් ඒකම සතිය ඇති බව වැටහුණි. මතකයි. එතන ඒ යෝගාවචරයා කියලා තිබුණා ඒ තමුන් පිට කෙනෙක් වගේ මේක දිහා බලාගෙන හිටියාය කියලා. ඒ පිට කෙනෙක් වගේ බලාගෙන ඉන්න ගතිය වටිනවා. ඒක ඇත්තටම භාවනාවේ දියුණුවක් නිසා තමුන්ගේ ඒ සති උපේක්ෂාව නිසා එන දෙයක් ඒ පිට කෙනෙක් වගේ බලන් ඉන්නකොට තමයි ඇත්තටම මේ කයේ තියෙන ලක්ෂණ ගොඩක් දුරට ඒ භාවනා තොරතුරු පවා ටිකක් වැඩිපුර මතුවෙන්න පටන් ගන්නවා. ඒක හොඳ ලක්ෂණයක් පාලියෙන් කියනවා පරතෝ කියලා. ඔය 44 ආකාරාදී භාවනාවල අනාත්මයට දාලා බලනකොට කියන අනුංග එකක් දිහා වගේ බලනවා කියලා. ශුන්‍යෝ ආදී වශයෙන් මේ පද තියෙන. ඔය පරතෝ කියලා කියන්නේ අනුංග එකක් වගේ බලන එක. ඒක බොහොම වටිනවා. මම කියන්නේ ඒක හැමතිස්සෙම ඉන්නේ නැහැ. ඒක ආපු වෙලාවට ඒක කඩා බිඳ ගන්න යන්නත් එපා. ඒකත් එක්ක මේ නැත්තට මේ අනුන්ගේ දෙයක් දිහා බලන් ඉන්නෝ වගේ තමුන්ගේ ඒ මූල කර්මස්ථාන දිහා බලන් ඉන්න එක සෑහෙන්න වටින අභ්‍යාසයක්. සෑහෙන්න වටින අභ්‍යාසයක්. මොකද ඒකේ වටිනාකම පහුවෙනකොට යෝගාචරයටම තේරෙන්න පටන් ගන්නවා. යෝගාවචරයටම තේරෙන්න පටන් ගන්නවා මොකද මේවා ඔක්කොම මේ ආයතන ඔක්කොම එක ගුලියකට එක කැට ගැහිලා තියෙන්නේ. ඒ ගැට ගැහිච්ච ගති ටික ටික ලිහෙන්න බලනවා අනුන්ගේකක් දිහා බලන් ඉන්නවා වගේ බලන් ඉන්නකොට. දැන් උදාහරණයක් අපි ගමු දැන් අපිට මේ ඇහැට රූපයක් පේනවනේ. දැන් අපි හිතන්නේ මේ ඝන ශරීරයක සමග සත්වේ මේ රූපේ බලනවා කියලානේ. මේ නිකම්ම නිකම් පෙනීම. පිටිපස්සෙන් ඇති වෙලා තියෙන මම කියන එක පස්සේ එකතු කරගත්ත එකක්. පටලව ගන්න එපා මම මේ නිකන් කිව්වේ ඒක පස්සේ ඉන්නේ. දැන් මේක පේනවා කියන මේ පෙනීම පෙනීමමයි. මේක පෙනෙද්දී අනිත් ඔක්කොම ටික නිවන් දැකලා. ඉතුරු ආයතන එකක්වත් ඉතුරු වෙලා නැහැ. ඔක්කොම අනුත්පාද නිරෝධයටම ගිහින් තියෙනවා. වර්තමානයේ ඇත්ත දැකගත්තොත් ඇත්ත දැකලා ඊළඟ එකට පෙන්නේ නැත්නම් අර කියනවා දිත්තේ දිත්තමත්තම් භවිස්සති සුති සුතමත්තම් භවිස්සති ආදී වශයෙන් කියලා නේව ඉද ඒ පුද්ගලයා එහිත් නොවන්නේ මොකද ඒක නැති වුණා නේව ඉද නේව හුරං ඒ මිනිස්සයා සිහි කරලා ආපහු හට නොගත් එහිකට එන්නෙත් නැහැ නෝබේ මන්තරේ ඒ අතරතුර කොහොමත් ඉන්න බෑනේ දැන් මේකට මොකද්ද කියන්නේ නිවුණනේ. බුදුහාමුදුරුවෝ කියනවා වච්ච මගේ ඉස්සරහ ගින්නක් ඇවිලුනොත් ඒක උඹේ ඉස්සරහත් ඇවිල්නවද කියලා දන්නවද කියලා අහනවා. වච්ච හිලා හරි කපටි මිනිසයා වච්ච කිව්වා මගේ ඉස්සරහ ගින්නක් ඇවිලුනොත් ඒක මගේ ඉස්සරහ ඇවිල්න ගින්නක් කියලා දන්නවා. හරි දැන් ඕකට දර ගින්දර උලන් ආදී දුන්නේ නැත්නම් දර මේ වියලි දර වියලි සුලන් දුන්නොත් මොකද වෙන්නේ? ඕක වැවෙනවා. වියලි දර වියලි සුලන් දුන්නේ නැත්නම් ඕක නිවෙනවා. මේ ගැට ගැහිච්ච ගති ලෙහෙන එක එහෙම නැත්නම් මේ අනාගෙන ඉන්න ගතියෙන් ටික ටික ඈත් වෙන එක බොහොම වටිනවා. බං එච්චර කරුණ මතක් කළේ ඒ පිට කෙනෙක් විදිහට ඒ අරමුණ දිහා බලන එකේ වටිනාකම පෙන්වලා දෙන්න. ඒ ස්වභාවය හොඳයි. ඒ ටික තමයි මට මතක් කරන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස මම මීට පෙර බුදු ගුණ භාවනාව සහ මෛත්‍රී භාවනාව වැඩුව අයෙක්මි. මම මෙහිදී ආනාපාන සති භාවනාවට යොමු වෙමි. ආශ්වාස ප්‍රශ්වාසය මට හොඳින් වැටහුණි. නාසයේ හුස්ම රැල්ල උගුරාශ්‍රිතව වැඩි උණුසුම් ගතියකින් නාසයෙන් පිටවිය. ඊට පසු වෙනදාට වඩා ශරීරයේ සැහැල්ලු ගතියක් මට වෙනදා නොමැති සුවයක් දැනුනි. මට මම ඉන්නා බවද වැටහුණි. සිතුවිලිද නැත. නිින්ද නොගිය බවද අවබෝධ විය. ශරීරයට වේදනාවක් නොදැනිනි. ගෞරවනීය ස්වාමීන් වහන්ස මාගේ භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙසක් පතමි. දැන් සිතවිලි නැහැ කියන එක සිතවිල්ලක් නේ. සිතවිලි නැහැ කියලා දැනගන්න වෙන්නේ සිතවිලි ඇතරින්. ඒ වෙලාවේ සිතවිලි නැති වුණාම හිතෙනවා දැන් සිතවිලි නැහැ. හරි ඉතින් ආයෙ සිතවිලි ආව තමයි. ඒක එකක්. අනිත් එක අර කලින් කිව්වා වගේ ශරීරංග ගාව ගන්න නැතුව ඉන්නේ දැනෙන වේදනාදීට මේක පොදුයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහටම මේ නිමිති ගාව ගන්න නැතුව ඉන්න එක යෝගාවචරයාගේ පුහුණුවක්. යෝගාවචරයට දෙන පුහුණුවක් සාපේක්ෂව ටික ටික පෙන්නලා දෙන්න ඕන. දැන් මේක හින්දා දැන් මේක හරි නෑ කියලා පේනවනේ. දැන් මේක හින්දා මේක වැරදි කියලා පේන ටික ටික ටික ටික පෙන්න පෙන්න පෙන්න පෙන්න යන්න ඕන. ඒ විදිහට ඒ හිතවිලි නැති වුනහම ඒක ඒව හිතලා කලබල කරන්න යන්න එපා. ඒ වගේ මේ දැනෙන සැහැල්ලු සතුටු ගති ඒවත් කයට දාන්න යන්න එපා. කය තිබුණද මම මේ කියන කතාව වලින් පැටලෙනවද කියන මම දන්නේ නැහැ. දැන් අර අන්තිමට කියලා තිබ්බේ කය තිබුණද නැද්ද දන්නේ නැහැ කියලා තේරුණා කියලා. මේ වෙලාවේ කය තියෙනවා තමයි. මොකද tamunට බෑනේ කය අමතක කරගන්න. දැන් අර මං කතාවක් වී මහායාන කතාවක්. පොඩි හාමුදුරුව අර කෙල්ලව කර තියාගෙන ගින් ගඟින් එහා පැත්තෙන් තිබ්බා. පොඩි හාමුදුරුව තියලා යාවේ. ලොකු හාමුදුරුව පන්සලටම අරගෙන ආවා. ඇවිල්ලා විනය පොත් පෙන්නනවා දැන් මොකද්ද වෙච්ච ඇවත කියලා බලන්න. හරියට අපේ දායක සභාව වගේ. යන්තම් පොඩ්ඩක් ඇති ඉන්නව ඊමේල් කල්ලියක් උද්දුම්ම ගහනවා ඊමේල් රට හැමතැනම යන්තම් පොඩ්ඩක් දුම කේලංකාරයෝ ටික කොහොම හරි එහෙම গিදිට්ට කෙන්දන් ආව වගේ গিදිට්ට කෙන්දන් එනවා වගේ කය නැහෙනි කියලා මේ කයක් මතක් කරගන්න එකේ මම වැරද්දක් කියන්නේ යන්නේ ඒක හදන්න ටික ටික හැදෙන්න ඕන මම මේක පෙන්වලා දුන්නාම තමයි ලේසිනේ. ඒ කය කියලා මතක් කරගන්න එකත් මම කිව්වොත් ඒක රළු දෙයක්, ගොරෝසු දෙයක්. ඒක ඒ සංසුන් වෙච්ච එක අවශ්‍යගෙනිල්ලක් කියලා. එතකොට ඒ යෝගාවචරයට පුළුවන් සංසුන්කම ඒ කායික ආදී ඉරියව් වලට දාන්නේ නැතුව කය සිහි ගන්වන්නේ නැතුව ඒ ලැබිච්ච තත්වයේ තුල ටිකක් වැඩි වෙලාවක් වාසය කරන්න. කය මතක් වුණොත් ඉතින් ආපහු මේක හොයාගෙන ඇවිල්ලා කාමිට එනකම්ම වැටෙනවා. ඉතින් දැන් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති ගිවාගෙන ගිවාගෙන ගිවාගෙන ගිවාගෙන ගිවාගෙන ගිහිල්ලා ආපහු හොයාගෙන හොයාගෙන හොයාගෙන හොයාගෙන හොයාගෙන එනවා. ওই සංසාර මන්දිර කියලා පොතක් තිබුණා. මේ පොතේ කියනවා බන්ධනාගාරේ ඇතුළේ ඉන්න මිනිස්සු දඟලනවලු එළියට එන්න. එළියේ ඉන්න මිනිස්සු දඟලනවලු ඇතුළට එන්න. ඉතින් ඒකෙන් කියන්නේ කසාද ජීවිතෙත් ඕ වගේලු. බැඳපු නැති බැඳපු නැති ආදනවලු බඳින්න. බඳු බැඳපු අය හදනවලු දික් කසාද වෙන්නේ. ඔයක අය කන්ති මාර සුමංගල හඳුරු පරිවර්තනය කර පොතේ දිනන ඒකින්ද දැන් දික්කසාද වෙලානේ තියෙන්නේ ඒකෙන් කාපු කුණ දැන් මතකනේ විඳ දුක ආයි පුංචි අම්ම කෙනෙක් හොයන්න ඕනේ නැහනේ ආපහු එන්න එපා ඒ කියන්නේ මම මේක බර වැඩිද නැද්ද කියලා මම දන්නේ නැහැ ඉන් දැන් නිකන් අදහසක් ගන්න පුළුවන් නේ නිකන් හරි අදහසක් ගන්න පුළුවන් නේ. ඒ විදිහට කරගෙන යන්න කියලා මතක. ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ඊයේ දේශනා කළ පරිදි ආනාපාන සති භාවනාවේ මූල කර්මස්ථානයේ ලෙස ගන්නා සුලන් රැල්ල වායෝ ධාතුව ලෙස හඳුනා ගතිමි. ටික වේලාවකින් වායෝ ධාතුව සංසිඳී ඊපසු කයෙහි ඇතිවන කම්පන චංචල ගති වරින් වර මතුවෙන වායෝ ධාතුව ශරීරයේ විවිධ ස්ථානවල ආපෝ ධාතුව, පඨවි ධාතුව, තේජෝ ධාතුව ලෙස හඳුනා ගතිමි. පරයන්ක භාවනාවේදී පාදවල තෙරපීම නිසා ඊතා හොඳින් යටිපතුලේ තේජෝ ධාතුව ප්‍රකට විය. ඉහළ යන වාතය කුස තුල චලනය වන වාතය ශරීරයේ අත්පාවල මෙම ධාතු නානත්වය හොඳින් ප්‍රකට විය. ඇතැම් විට අත්වල සීතල ගතිය පාදවලට වඩා වෙනස්ය. මෙසේ උණුසුම සීතල හොඳින් දැනිනි. මෙම ධාතුනානත්වය මීට කලින් නිරීක්ෂණය නොකළ නිසා මෙය නවමු අත්දැකීමක් විය. මේ පිළිබඳව ඔබ වහන්සේගෙන් සුදුසු පැහැදිලි කිරීමක් කර දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒකටත් අර කලින් කිව්වා වගේ දැන් ඒ කර්මස්ථානොත් දැනට භාගයක් සුද්ධ වෙන්න ඕන. ඊට පස්සේ අර ආනාපාන සතිය සංසිඳිලා ගියාට පස්සේ දැනෙන ඒ කම්පන චංචල තියෙනවනේ. ඒ දැනෙන කම්පන චංචලත් අපිට දැනෙන මේ මම ආයි මතක් කරනවා මේ ස්වභාවය කරන්න අමාරු නම් අපහසු නම් ඊළඟ සැරේ චිට් එකක් ලියලා දාන්න මට දුන්න උපදේශය තේරෙන්නේ වෙන උපදේශයක් දෙන්න කියලා. මොකද මට අත්දැකීම් නැහැ කමඩන් සුද්ධ කළා. ඒ දැනෙන කම්පන චංචල ගති දැනෙන්නේ යම්කිසි හැඩ සටහනක් ඇතුව දැන් කොහොමද හිල වෙනවා කියලා දන්නේ මොකක් හරි හෙල්ලෙත් ඉපায়ে සනිමිත්තානම් භික්කවේ තස පාපකා ධම්මා uppajjanti නෝ අනිමිත්තා මහණෙනි පාපක වූ අකුසල ධර්මයන් නිමිති සහිතවම උපදී නිමිති රහිතව නොවේ. එතකොට යෝගාවචරයට සෙලවෙනකොට මොකක් හරි චූටි යමක් කියලා හරි නිකන් පොඩි එකක් කියලා හරි නිකන් කුඩා යමක් කියලා හරි තේරන ගතියක් තියෙනවනේ. දැන් කෝඹියෙක් ඇඟ දිගේ යනකොට ඒක නිකන් අපිට තේරෙන්නේ චූටි වගේ. අපි කියන්නේ ඉන්දි කටු වලින් අඩිනවා වගේ කී කිය ඔය මොන හරි හැඩයක් දාන්න දැන්. ඒ කම්පන වල මොන මොකක්ම හරි වචනයකට පෙරලා ගන්න බැරි වුණොත් හිත ලස්සනට හිතට ඒක පෙරලා ගන්නවා. මොකද ඒ පොඩ්ඩක් ඇති මේ පැවැත්මට. බුදුහාඳුර කියනවා සැවෙන්දරා මුල් කෑල්ලක් තරම් දෙයක් දැක්කත් උන් දෙනම් මිදෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිමිත්තටවත් දාන්න එපා. ඒක තේරෙන්නේ නැත්නම් ඊළඟ සාකච්ඡාවේදී කියන්න මට දුන්න උපදෙස් තේරෙන්නේ නමුත් ඇහුවා කියලා ඇති දොසකුත් නැහැ. දැන් නම් සාමාන්‍යයෙන් කියන්න පුළුවන් ඒ කම්පන චංචලත් එක්ක වැඩි කාලයක් ඒක දිහා බලාගෙන ඉන්න ඒක නැති වෙලා ආනාපාන සතිය මත වුණොත් ආපහු ආනාපාන සතිය කරන්න කියලා උපදේශයක් දෙන්න පුළුවන් ඒක නොදී මං ඔය වැඩි කරුණාවට තනෙන් කිරිපවන්නයි මේ ගිහින් තියෙන්නේ ඒක හරියන්නේ නැන්නම් කියන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මා භාවනාවට වාඩි වී දැන් මා මෙතන වශයෙන් මෙනෙහි කිරීමට පටන් ගතිමි. ඉඳගෙන සිටින ආසනයේ සහ එයට ස්පර්ශ වන කොටසේ තද ගතිය මනාව ප්‍රකට විය. ටික වේලාවකින් එය දුකක් වන තරමට වේදනා ගෙන දෙන්නක් විය. ඒ දෙසටම සිත යොමු කරගෙන බලා සිටන විට එය මගේ හැරී ගොස් කකුල් දෙකේ යටිපතුලෙන් අධික දැවිලි ගතියක් මතුවිය. මෙය සෑහෙන වේලාවක් ඉවසා දරාගෙන සිටියෙමි. මෙය තේජෝ ධාතුවේ උත්සන්න වීමක් ලෙස සලකා නොසලකා සිටින විට සතුන් අනින්නාක් මෙන් ශරීරයේ තනින් තන වේදනා ගෙන දෙන්නට විය. එයද ඉවසා දරා සිටින විට ශරීරයේ ඇතුළතින් චංචල කම්පන ගති දැනෙන්නට විය. වර එක ඇතුළතින් හිරිවැටෙන්නාක් මෙන් විය. යන්ත්‍රයක් ක්‍රියා කරන්නාක් මෙන් ශබ්ද ඇසෙන්නට විය. මස් පිඬු නලියන ගතියක් දැනෙන්නට විය. ඉන්පසු එයද සංසිඳී નિરાයාසයෙන්ම හිත හුස්ම රැල්ලට යොමු විය. හුස්ම ඉහළ ඉහළට යාම සහ පහළට ඒම මුලදී ගොරෝසුවට දැනුනි. සීතල වාතය ඉහළට ඇදී යන අයුරුත් උණුසුම් වාතය පිටවෙන අයුරුත් දැනුනි. ඉන්පසු ඉහළටගත් හුස්ම හා පහළට හෙළන හුස්ම අතර විවේකයක් ඇති බව වැටහුණි. ඉන්පසු නාසය පුරවාගෙන සියුම් වාතය රැලි රැලි වශයෙන් ඉහළට නැගෙනවා දැනිනි. මේ අවස්ථාවේදී ආස්වාස හා ප්‍රස්වාස අතර වෙනස හඳුනා ගැනීමට නොහැකි විය. සිතද ඊටාම ශාන්ත ගතියටපත් විය. පසුව කිසිවක් නොදැනී හිස් අවකාශයක සිත සිටින්නාසේ දැනුනි. අවට පරිසරයෙන් ඊතා සියුම් ශබ්ද ඇසුන බැවින් මා නිදා නොගෙන සිටි බව දැනිනි. මේ මා ආනාපාන සති භාවනාවේදී ලත් අත්දැකීමයි. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඒ යෝගාවචරයට මම එකම එක උපදේශයක් දෙන්නම්. මේ වෙච්ච සිද්ධි සම්බන්ධයෙන් යම් කිසි කුතුහලයක් තියෙනවා නම් ඒක අයින් කළා ওই විදිහටම කරගෙන යන්න. එච්චරයි. ඊළඟ ප්‍රශ්නයක්. ගෞරවනීය ස්වාමීන් වහන්ස මම වඩන්නේ ආනාපාන සති භාවනාවයි. හුස්ම රැල්ල හොඳින් නිරීක්ෂණය කෙලිමි. නාසය පුරවාගෙන නාසිකාග්‍රයේ වැදෙමින් සීතලට දැන්න ආශ්වාසය වේගය මඳක් අඩුවෙන නැවත උණුසුමට නාසිකාග්‍රයේ වැදෙමින් පිටවෙන ප්‍රශ්වාසය දිගට දිග බව ප්‍රස්වාසයේ ඊට මඳක් කොට බව දැනිනි. නමුත් මේ දෙස තරමක ආයාසයකින් අවධානය යොමු කරගෙන මුලදී බලාහුන් මට දැන් හුස්ම ඉතා පහසුවෙන් නිදහසේ ඇතුල්වන බවත් නිදහසේ ආයාසයකින් තොරව පිටවෙන බවක් පෙනිනි. නමුත් මුලදීමෙන් විස්තර පෙනෙන්නේ නැත. සියුම්ව අනුන්ගේ හුස්මක් මෙනි. ඇත්තේ බලා සිටීම පමණි. ස්වාමීන් වහන්සේ තවදුරටත් භාවනාව කරගෙන යාමට ඔබගේ කාරුණික අවවාද පතමි. එහෙම තොරතුරු නොදැනුණාය කියලා හිතෙවුල් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මොකද ඒ ධම්මානුපස්සනාවෙත් තියෙන ධම්මවිචේ බොජ්ජංගේ කියලා එක. ධම්මවිචේ බොජ්ජංගේ තියෙනකොට තියෙනවායි කියලා දැනගන්න. මට තේරෙනකොට ඔන්න දැන් මට ලක්ෂණ තේරෙනවා. හිතක හැටිනේ දැන් ඔය වැටහෙනවා. මේ සතිපට්ඨානෙම තමයි. මේක අර සරල වෙඩි හිඳයි මේක මේ පිළිගන්න බැරි වෙලා තියෙන්නේ. වැටහෙනකොට වැටහෙනවා. දැන් හිතක හැටි. ඒක හිල්ල බොජ්ජංගය මේ සතිය නිසා රූප වැටෙනවා. යං කිංච රූපං අතීතානාගතං පච්චුප්පන්න යන් දුරේ වාසන්තිකි මොන්න මොන හරි විදිහට ඉතින් මේක වැටෙන්න පටන් ගන්නවා. ඒ ධම්මවිචේ හැටිනේ. මුකුත් වැටෙන්නේ නෑනේ. නිකන් මැටි පූසා වගේ ඔහි ඉන්නවනේ මුකුත් තේරෙන්නේ නෑ නිකන් ඈ එතකොට දැනගන්න දෙම්මට <laughs> ධම්මවිචේ බොජ්ජංගේ නැහැ. දැන් ධම්මවිචේ බොජ්ජංගේ නැහැ. අන්න එතකොට බලන්න කොච්චර සරලද කියලා. මට කලින් නම් වැටහුණා. දැන් වැටහෙන්නේ නැහැ. අල්ලපු සීට් එකේ ඉන්න මිනිස්සයට වැටහෙනවා මිනිහයි කර්මස්ථාන විස්තර ඇහුවට පස්සේ රහත් වෙන්න ඕන මෙන්න වගේ මේ මොකද මේ මට මොකක්වත් තේරෙන්නේ නැහැ නේ මං නිකන් මේ උස්ම රැල්ලක් දිහා අනුන්ගේ කෙනෙක් වගේ බලන ඉන්නවනේ මෙතන මේ හුලම් බිබි හිල්ල හරිනවද ගෙදර ගියත් හොඳයි එහෙම හිතන්න එපා එහෙම හිතන්නේ නැතුව එතින්දි බලන්න මට දැන් ධම්මවිචේ බොජ්ජංගි නැහැ මට වැටහෙන්නේ නැහැ ඔහොම ටිකක් වෙලා ඉන්නකොට ආපහු වැටහෙන්න පටන් ගන්නවා අන්න එතකොට දැනගන්නත් පුළුවන් අවශ්‍ය නම් මේ ඔක්කොම දාලා රටපටලව ගන්න යන්නත් එපා. ඉතින් අවශ්‍ය නම් දැනගන්න පුළුවන් ඔන්න දැන් ධම්මවිචේ බොජ්ජංගේ වැඩ. ඔන්න දැන් මට ආපහු තේරෙන්න පටන් ගන්න. දැන් සතිය ස්ථාවර වුණා. දැන් හරිනේ බොජ්ජංගේ දැන් තේරෙනවද නැත්තම්? දැන් මේ මේ බොජ්ජංගේ ඇති නැති බව ධම්මානුපස්සන. දැන් එතකොට ඒ විදිහට හිත ඇවුල් ඇති කරගන්න නැතුව එහෙම කරගෙන යන්න මොකද භාවනාව කියන එක එක දිගටම පවතින එකක් නෙවෙයි. මේ හොඳට කරුණු කාරණා තේරිලා සමහර කාලා තියෙනවා මිලෝ හසරක් තේරෙන්නේ. මිලෝක දෙයක් තේරෙන්නේ කිසිම දෙයක් වැටහෙන්නේත් නෑ. මම එක දවසක් ගිහිල්ලා ලොකු සයින්හන්සේ රැයට ඊමේල් වලින් ඔය කමටහන් සුද්ධ කරන්න යමු වෙන මාත් කවුරුන් නැතිලා ගිහිල්ලා පත්කරේ දාලා වැඳලා කිව්වා අනේ සයින්හන්ස භාවනාව නම් තුච්චයි. කිසිම දෙයක් තේරෙන්නේ නැහැ, වැටහෙන්නේ මොන කාලකන්ණි කමද්ද මන්ද ඉස්සරහට යන්න බෑ නේ කියලා. <laughs> ලොකදයිනාද කියන ඕක තමයි බං හොඳම කාලේ. ওই භාවනාවේ හොඳම හරිය. කරගෙන ඵලයක් කියනවා. හරිනේ. දැන් අපි මුළු ත්‍රිපිටකෙම කරුණ කියන ඔය ඇත්තන්ට ලොකු සයින්නා සෝක කිව්වා ආපහු අර කම්පියුටරේ වැඩ. ආයි දෙවෙනි ගමන හැවුවොත් ඉතින් ඉවරයි. ඉතින් ඒක හින්දා එහෙම හිතවනා පැති කරගන්න එපා. ඔහොම කරගෙන යන්න. තෙරුවන් සරණයි පින්වත් සාමීන් වහන්ස මා කාලයක සිට ආනාපාන සති භාවනාව කරන අතර ආස්වාස ප්‍රස්වාසයේ විවිධ පැති හඳුනා ගතිමි. එහෙත් ටික දිනක සිට ආනාපාන සති භාවනාව කිරීමේදී ආස්වාස ප්‍රස්වාස පෙර පරිදි ප්‍රකටව නොදැනේ. කෙටි ආස්වාස හා දිගු ප්‍රාස්වාස සිදු වී ඉන්පසු ආස්වාසයෙන් ප්‍රස්වාසය ඇද දැමීමක් මෙන්ද ආස්වාසයේ කාන්දමකින් මෙන් ඇද දැමීමක්ද තවත් අවස්ථාවක නාසිකාග්‍රයේ තට්ටු කිරීමක් වැනිද වෙනස් වෙනස් අයුරින් ආස්වාස ප්‍රස්වාස සිදුවේ. එමෙන්ම සමහර විට එය නොදැනී යන්නක් මෙන්ද විවිධ අයුරින් දැනේ. එහෙත් සමහර පරියංක අවස්ථාවල සාමාන්‍ය ලෙස ආස්වාස ප්‍රස්වාස සිදුවේ. ইহත පරිදි ආස්වාස ප්‍රස්වාසයේ සිදුවන හැටි හොඳින් දැක බලා ගැනීමට අපහසු වන විට එය ගෙවි ගිය අයුරුද සිතාගත නොහැක උපදේශක් බලාපොරොත්තු වෙමි. එහෙම ආස්වාස ප්‍රාස්වාස ගෙවිගෙන යනකොට ඒක පේන්නේ නැහැ, දකින්න අමාරුයි කියලා ඇත්තටම ඊම අර කලින් කිව්වා වගේ ඉත්තමනාපකම් ඒව ඇති කරගන්න දෙයක් නෑ. මේ භාවනාවේ හැටි ඇත්තට මේ කමඨහන්ට අදාළව ගොඩක් තොරතුරු මාಹಿತಿ කලින් සුද්ධ කරපු කමඨහන් වලින් ලැබෙන්නේ නැති මේ වෙනකොට ඒක සුද්ධ වෙලා තියෙන්න ඕන. මොකද ලොකු සයින්නාසි කියනවා ඉකිග්ගි දත් ගලවනකොට අනිත් දෙවුන්ගේ දත් ඉබේටම ගෙලවෙනවලු. ඔය <laughs> හරිම ලස්සන වැඩසටහනක් මේක රෙකෝඩ් කරගන්න තියෙනවනම් හරිම වටිනවා උඩහා ඔය පිරිමේත්තගේ කමටහන් සුද්ධ කරන එක එක එක්ක අල්ලගෙන හැම ගහනවා එහි ඉඳලා අනිත් එවුම විවුලනවා දැන් අනිත් එයන්ගේ කමටහන් ඉබේ සුද්ධ වෙලා අහන්න දෙයක් නෑ අහන්න ඉන්න එක අහන්නේ <laughs> ඒ වගේ දැන් මේකෙත් තියෙන ප්‍රශ්න ගොඩක් මේ වෙනකොට සුද්ධ වෙන්න ඕන. එහෙම කරගෙන යන් ආපහු ප්‍රශ්නයක් තිබ්බොත් ඒක ප්‍රශ්න නැති වෙන්නේ නැහැ කවදාවත්. බය වෙන්න එපා ඉගෙන. තෙරුවන් සරණයි දෙපා වැඳ ලියමි ගරු සාමීන් වහන්ස මම භාවනාවට ඉඳගෙන පළමුව කොන්ද කෙලින් සිටිමි පැයක්වත් මේ ඉරියව්වෙන් ඉන්නට පුළුවන්ද කියා මට නොසිතේ. ඉන්පසු දැන් මෙතන කියා අදිෂ්ඨාන කරගෙන හිමින් සීරුවේ නාසය අග බලා ඉන්න විට හුස්ම හැපෙන තැන පෙනිනි. එතන හිත තියාගෙන එන යන හුස්ම දිහා බලාගෙන සිටිමි. දිග හුස්ම කොට හුස්ම ඇතුල් වෙන පිට වෙන තැන් බල බලා සිටිමි. ඇතුල් වෙන හුස්ම සීතල බවත් හුස්ම පිට වෙන හුස්ම උණුසුම්වත් දැනේ. විටක හුස්ම නාසයේ බිත්තිවල හැපී යයි. පිට වෙන විට බටයකින් පිට වෙන්නාසේ දැනේ. මෙසේ ටික වේලාවක් සිටින පසු හුස්ම නොදැනී යනවා. ඉන්පසු කයට දැනෙන උණුසුම්, චංචල, සීතල වේදනා හිරිවැටීම් මේ සියල්ල මෙනෙහි කරමි. නැවතත් මට හුස්ම දැනේ. ඒ එවිට ඒ දෙස බලා සිටිමි. දැන් ස්වාමින් වහන්සේ එන එන අරමුණු මෙනෙහි නොකොට එන එන අරමුණු දිහා බලාගෙන සිටිමි. චේතනාවක් නම් නොදැනී වේදනාවක් වෙන්නේ. මොකද වේදනාවක් අරමුණු මෙනෙහි නොකර අරමුණු දිහා බලා සිටිමි. දැන් මුලින් තිබුණේ එනේන අරමුණු මෙනෙහි මෙනෙහි කොට නැවත හුස්ම දැනෙනවා නම් ඒ දිහා බලා ඉන්නවා. දැන් ස්වාමීන් වහන්සේ එනේන අරමුණු මෙනෙහි නොකොට එනේන අරමුණු දිහා බලා ඉන්නවා. වේදනාවක් නම් නොදෙනී යනවා. හිරිවැටීමක් නම් බලා ඉන්න විට නැති වෙනවා. මේ මේ විදිය වැරදිද කියා ඔබ වහන්සේ පහදා දෙනසේක්වා. වැරද්දක් නැහැ. මම වැඩිපුර විස්තර කරන්න යන්නේ ඒවේ අර තියෙන නිමිති ලක්ෂණ නහය ආදී වශයෙන් ඒ ඒවට එච්චර මුල් තැන දෙන්න යන්න එපා. දැන් අර එනේන අරමුණු දිහා බලන් ඉන්නවා කියන එක දැන් ඒක වැරද්දකුත් නැහැ ඒත් එකපාරට මුතන හා කියන්න බයයි. මොකද මේ යෝගාවචරයෝ කියන සත්‍යෝ නිකන් කොළපාට ගිනි පින්දෙන මකරු වගේ. හරිම අවංක යෝගාවචරේ හොයාගන්න බෑ ඊළඟ දවසේ අඟුඩ යන්න වෙයිද දන්නේ නෑනේ. ඒකින්ද ආනාපාන සතිය ප්‍රකටන ඊ බාහිර අරමුණු tamunට බාධා කරන්නේ නැන්නා. ඒ අරමුණු තිබෙද්දී ආනාපාන සතියට යන්නත් පුළුවන් නම් ඒක හික්මීම ගමු කලබල නොවි. එකපාරට මහ මොහොතට පණින්න උත්සාහ කරන්නේ නැතුව. ඒක වැරද්දක් නැහැ. තව ටිකක් ඒ වගේ දෙයකට ලැහැස්ති වෙන්න ඕන. යෝගාවචරය වශයෙන් සුතමේ ඥානයක් තියෙන්නත් ඕන. කල් තියලා ආයුධ ගලගාගෙන ලෑස්ති වෙලා ඉන්න ඕන තැනක් ඔය කියන විදිහට එතකොට එහෙම එක එක තත්ත්වවලට හිත යනවා. ඉතින් මම කියන්නේ ආනාපාන සතිය ප්‍රකටව දැන් උග පුරුද්දකට යනවනේ ඊට පස්සේ. ආනාපාන සතිය ප්‍රකට වුණත් එනේන අරමුණු බලන්න යනවා අන්තිමට ওই ගොඩක් යෝගාවචරයෙන්ට ඔන්න ඔය ශාපි තියෙනවා. මොකද මුල් කාලේ ලස්සනට භාවනා වැඩෙනවා කාලයක් යනකොට සරසන්න යනවා ඉක්මන් කරන්න යනවා තිබ්බ එකක් නැති වෙලා යනවා. ඒකින්ද ආනාපානේ ආනාපානේ ප්‍රකට වෙද්දී ඒ අනවශ්‍ය කරදර ඒ ශබ්ද ආදියට කරදර කරන්න යන්න එපා. ඒව පෙරලා උඩුක් විදා ගන්න යන්න එපා. මූල කර්මස්ථානෙට බාධා කළොත් ඒවට ගිහිල්ලා අර ඊයේ කර්මස්ථානේ කිව්වා වගේ ඊ බණේදී කිව්වා වගේ ඒ ක්‍රමාදී කරලා බලන්න පුළුවන්. එහෙමත් නැත්නම් කරදර කරන්නේ නැත්නම් ආනාපාන සතියත් එක්කම ඉන්න එකයි තියෙන්නේ. මොකද කොච්චර අරමුණු තිබ්බත් තමුන්ගේ මූල කර්මස්ථානයේ බැස ගැනීමේ ශක්තිය එතින්දි සතියේද තියෙනවනම් සතිය පාවලා දෙන්න යන්න එපා. සතිය පාවලා දුන්නනේ තන්නි කරම අසත්පුරුෂයා කියලා හිතාගන්න. කාලකන්‍යා කියලා හිතාගන්න. මොකද කාලකන්‍යාට දුන්නලු ඒ කාලකන්ණි කියන්නේ එක්තරා ජාතක කතාවක්. ඊ කාලකන්ණියට දුන්නලු ඒ ගුරුවරයාගේ දුව. ඉතින් රාජකුමාරිකාවන්නේ. ඊත් මූට ගේන වැඩක් නැහැ. මූට ඕන ඉක්මනට ගෙදර යන්න. ඊට පස්සේ දැන් මගදිගේ එනකොට බඩගිනි වෙලා මේ දැන් මේක දියුල් ගහගෙන නැගලා ගෙඩි කනවා. ඊට පස්සේ මනමාලි කියනවලු මටත් බඩගිනි අනේ ගෙඩියක් කඩලා දෙන්නකෝ. ඊට පස්සේ කියනු තෝත් නැගලා කාකෝ කියලා. ඊට පස්සේ ඌ බඩ පිරෙනකන් කහලා ගහෙන් බැස්සට පස්සේ දැන් කුමාරිකාව දඩබිඩි ගාලා දැන් නැගලා දියුල් ගහන. නැගකට පස්සේ මේක කරලා තියෙන වැඩේ ඊ තියෙන කටු අකුල් ටිකක් අරගෙන ගහ වටේ දාලා යන්න කියලා යන්න. ගෑනුන්ට නම් ඔහොමමයි කරන්න ඕනේ කියලා සමහර අය කියනවා කොහොම වුණත් ඇන්ටිලා මාත් එක තරහ වෙන්න එපා මෙහෙම කිව්වට කොහොම වුණත් සතිය පාවලා දෙන්න යන්න එපා. සත් පති සතිමත්තාය ඥානමත්තාය. මත්තිහි සතිය ඥානෙ දියුණු වෙන්න ඕන. ඔය සතිපට්ඨාන එක පබ්බයක් ඉවර වෙනකොට බුදුහාමුදුරු ලස්සනට වාක්‍යයක් දාන්නේ. අත්තිකායෝතිවා 50 සතිපච්චුපඩිතා හෝති මම දැන් මෙතන මේ මගේ ඇඟ මේක සතර මහා ධාතු කියලා පස්සද්ධියක් කියනවා. හා හොඳයි. හොඳමත් නෑ හොඳයි. ඉතින් බුදු <laughs> බුදුහාම දේශනා කරන තව පස්සේ සතිය වැඩෙන්නත් ඕන ඥානෙ වැඩෙන්නත් ඕන. ඊක වැඩේද සතිය පාවලා දීලා වින වින ගම් සභා බිස්නස් වලට පයින්න පටන් ගත්තොත් ඒක අන්තිමට පුරුද්දකට යනවා. ඒ තන්නිකර කාමේසු මිච්ඡාචාරයේ තියෙන මූල ස්වභාවයක් කියලා මේ මට හිතෙන්නේ. ඒක හාමුදුරු කෙනෙක් කියනවා. මේ තනින් තන එවිදින්න ස්වාමීන් වහන්සේ නම. ඉතින් මම මට ඒක වටන ඇත්තම කියුණා. ඒක මම කිව්වා සයින්නාසුයි තනින් තන එවිදින එකේ කාමේසු මිච්ඡාචාරයේ දෙකම එකයි වගේ කියලා. ඉතින් ඒ සොයින්නාසික ඇස් ලොකු මට වඩා වැඩිම සොයින්නාසිනම් ඇස් ලොකු කළා මං දිහා බැලුවා. ඉතින් ඉතින් මේක නිකන් කාමිත මිත්‍යාචාරය වගේ මේක දැන් ආනාපාන සති ප්‍රකටව තියෙනවානේ. මේ අරමුණු ගොඩාක් තිබෙද්දි සතියේ ඇත්තටම පුළුවන් දැන් කොච්චර සිතිවිලි තිබ්බත් සක්මන් කරද්දී උන දැන් සමහරු කියනවා සක්මනේදී හිත එකඟ කරගන්න බෑ හිත වික්ෂිප්ත වෙනවා විසිරෙනවා අර කොච්චර කළත් දැන් ඇවිදිනවනේ ඇවිදිනකොට කකුල පොළවේ හැපෙනවමනේ. හැපෙනකොට දැනෙනවමනේ. දැනෙනකොට දැනගන්න ඉතරනේ තියෙන්නේ. අම්මමලා කිව්වත් තාත්තමලා කිව්වත් දුවමලා කිව්වත් ගෙවල් දොරවල් සුනාමි වලට ගහගෙන ගියා කිව්වත් අපි හුස්ම ගන්නවානේ. හරි වරුද? හුස්ම ගන්නවා ඉතින් ඕක දිහා බලපල්ලාකො පොඩ්ඩක් පොඩ්ඩක් බලන්නකෝ ඒ හුස්ම රැල්ල දිහා. ඊ සතියේට බාධාවක් නෑ ඉතින් තියන්නේ. සතියට බාධාවක් නැහැ. අර අන්දරේ කෑම කෑවලු රජ්ජුරුව කිව්වලු අන්දරේ මේ තව කෑම ටිකක් ආව කන්න බෑ සවන් බත් ඇටයක් ආ කන්න බෑ කිව්වලු. ඊට පස්සේ එන මේ කිරිහට්ටියක් තියෙන කිව්වලු. ආ ඒක දෙන්න කියලා කිරිහට්ටියම කෑවලු. ඊට පස්සේ රජ්ජුරුවට කේන්ද්‍ර ගියලු දැන් මම දුන්නාම තමයි මුට කන්න බැරි. දැන් කිරිහට්ටිය තිබිලා ඒක කෑවා කියලා. රජ්ජුරුවන්ට කේන්ද්‍ර ගිහිල්ලා මේ ප්‍රශ්නේ කතා කරනකොට මම ඔබ වහන්සේට මේක පැහැදිලි කරලා දෙන්නම් කියලා මිනිස්සු ටිකක් එකතු කරලා කාමරයකට දැම්මා. කාමරයකට දැම්මවලු ආයේ හෙලවෙන්න බැරි නේ මිනිස්සු පුරවල රජතුමාට එන්න කිව්වලු. ඊට සඳරි කාමරේ දොර ඇල්ලලා කියනවලු අයින් ගියල්ලා අයින් ගියල්ලා ඔන්න රජුරෝ එනවා අයින් ගියල්ලා අයින් ගියල්ලා කියවලු. අයින් ගියල්ලා කියනකොට මිනිස්සු ටික ඔක්කොම දෙපැත්තට ගිහිල්ලා යන්ත ප්‍රජාට යන්න පාර හැදුනාලු. ඊට පස්සේ කිව්වලු සායන්නාස කිරිපැණි කියන්නේ රජෙක් වගේ බත් කියන්නේ නිකන් සාමාන්‍ය මිනිස්සු වගේ. ඉතින් කිරි කිරි පැනිනවා කියනකොට අර බත් දෙපැත්තට අයින් වෙලා ඉඩ දෙනවා කියලා. ඉතින් මේ සතියත් නිකන් කිරි පැණි වගේ හරි සියුම් දෙයක්. අල්ලන්න හරි අමාරු චෛතසිකයක් ආරාධනා කලේ නැත්නම් උන්ද එන්නෙම නැහැ. ආරාධනා කළොත් ඕනම කරදරයක් ඕනම හිත ඇවුලක් තියෙන වෙලාවට ලස්සනට දාලා බලන්න පුළුවන්. ඉතින් මම ඊට කරුණු ටික මතක් කරලා දෙන්න කිව්වා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. එය පටන් අරන් දැන් අවුරුදු දෙකක් පමණ වෙනවා. ඊට කලින් මා කෙරේ මා කලේ සංවේදනා අනිත්‍ය වශයෙන් බැලීමයි. දැනට මට ඊතා සියුම් වූ ආස්වාස හා ප්‍රාස්වාස පෙනෙනවා. සමහර වෙලාවට දැනගන්නත් බැහැ. නමුත් මගේ නාසිකාග්‍රයෙන් ඉහළට පහළට එකක් පසුපස එකක් උණ්ඩ ගමන් කිරීමක් වගේ සංඥාවක් දැනෙනවා. මට පිළිතුරක් දෙන්න ගරු ස්වාමින් වහන්සේට නිවන් සුව පතමි. ඒ ඒ දැනෙන්නෙත් ඒ වායෝ ධාතුවේ ස්වභාවය ඒ වේග වශයෙන් දැනෙන්නේ අර කලින් කර්මස්ථානෙත් අර කියලා තිබුණේ කාන්දමකින් ඇදලා ගන්නවා වගේ කියලා. කාන්දමකින් ඇදලා එළියට දානවා වගේ කියලා කලින් කමටහනෙත් තිබුණේ. ඒ ආපෝ ධාතුවේ ලක්ෂණේ. ඒ ආබන්ධන ලක්ෂණේ. ඒ උණ්ඩේ වගේ කියලා දැනෙනවා කියන්නේ හිතට වැටෙන හැටි. එතකොට ඒක අයින් කරන්නේ නැතුව අර වේගියට හිත දාපු ගම වායෝ ධාතුව ඇතුළු අනිකුත් ධාතුණු ටික ටික ටික ටික ප්‍රකට වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ ධාතුන්ට හිත දැම්මහම ඒ නිමිති ලක්ෂණ හැලෙන්න පටන් ගන්නවා අපි අර කලින් කිව්වා වගේ දැනගන්න ඕන ඒ ධාතු ලක්ෂණ හඳුනගන්න ධාතු ලක්ෂණ ආවහම මේ අර ඒ ධාතු ලක්ෂණ වලට හැකියාවක් නැහැ මම ධාතුයි කියලා දැනුම් දෙන්න. මොකද අපි කෙලසිලානේ තියෙන්නේ. අපි ඉන්නේ කාමෙමයි. අපි මොකාවත් මේක නහය කඩබඩ කරගන්නව තමයි. ආයි අරින්නේ කිසිම අරමුණක් කෙලෙසලා මිසක් ඒක වනසලා මිසක් කිසිම අරමුණක් අරින්නේ. ඉතින් ඒ වගේ මේක වනසන්න එපා කෙලසන්න නැතුව ඒ ධාතු ලක්ෂණ බලන්න ඒ ඇද බැඳ ගන්න ගති වේගාදී ගති වේග කියනකොට බලන්න එතන තියෙන ධාතු ගුණය. ඒ විදිහට කරගෙන යන්න. ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාවේදී පාදය ඔසවන බව, ගෙන යන බව, තබන බව සිහියෙන් කලිමි. පාදයේ එසවීමේදී, ගෙන යාමේදී හා තබන අවස්ථාව දක්වාම මාගේ ධාතුව ධාතුන් තුල පාදයේ චලණය වන බවත් පාදයේ ඔසවන විට එහි මාංශ පේශීන් සංකෝචනය වන අතර ගෙන යාමේදී මාංශ පේශීන් දිහිල් වන බවත් පාදයේ තබන විට මාංශ පේශීන් එකිනෙක ලම්බන අතර පොළොව දෙසට ඇදී පිහිටන බවත් හඳුනා ගතිමි. පාද ඇඟිලිවල පේශීන් පොළොව මත දී පොළොව තදින් බදන බවත් හඳුනා ගතිමි. සක්මන් කාලයේ වැඩි වෙන විට සක්මන් වේගය වැඩිවන අතර පෙර දැනීම් කෙරෙහි දැනීම අඩු වී යයි. සිරුරට සැහැල්ලුවක් දැනේ. රුධිර සංසරණය වේගවත් වන බවද දැනේ. පැයකට ආසන්න කාලයක් සක්මන් කරන අතර දැන් පරයන්කයට යා යුතුයයි සිතන විට පරයන්කයට ගියෙමි. පරයන්කයට ගොස් මා පළමුව හොඳින් වාඩි වී මා සිටින ආකාරයේ සිතට ගතිමි. පසුව දෙනෙත් වසා පරයන්කයේ මා සිටින ආකාරය නැවත මතකයට ගනිමි. මම පරයන්ක භාවනාවට සූදානම් බව හඳුනාගත් පසු මගේ මූලික කර්මස්ථානයට හිත යොමු කළෙමි. මගේ මූලික කර්මස්ථානය ආනාපාන සතියයි. ආස්වාස හා ප්‍රස්වාස සුලන් රැල්ල හඳුනා ගතිමි. නාසාග්‍ර පහතින් නාසය තුලට එන සුලන් රැල්ලට වඩා නාසිකාග්‍රයේ ඉහළින් පිටවන සුලන් රැල්ල උණුසුම් බව හා සැහැල්ලු බව හඳුනා ගතිමි. තවද කාලය ගතවන විට ආස්වාස ප්‍රස්වාස වේගය ක්‍රමයෙන් අඩු වී නොදැනී යයි. මේ අතර නොයෙකුත් අවස්ථාවල සිතුවිලිද ආවා. ඒවා සිතුවිල්ලක් යයි මෙනෙහි කළා. හෘද වස්තුව හා පෙනහලිය ආශ්‍රිතව සියුම් වේදනාවක්ද මතුණා. වේදනාවක් යයි මෙනෙහි කළා. මෙසේ මෙනෙහි කිරීමේදී වේදනාව නැති වී ගියා. ආස්වාස ප්‍රස්වාස නොදෙනී ගිය අතර හරියට කුරුල්ලන් මල්වල රොන් උරන විට කුරුළු හොටේ එදෙසට දික් කරනවා වගේ නාසිකාග්‍රයක් වායුගෝලයේ දෙසට එක එල්ලේ විවෘත වන බව දැනිනි. තවත් නාසිකාග්‍රේ වායු රැලි ගැනීමක් හෝ පිටවීමක් සිදු නොවුනි. කිසිම දෙයක් සිතට නොදැනිනි. එසේ සිටින විට බාහිර ශබ්ද ඇසුණත් නින්දක ඉන්නවා වගේ දැනිනි. කිසිම අරමුණක් නැත. සිතුවිල්ලක් නැත. මෙසේ විනාඩි 25ක් පමණ මට ඉන්නට පුළුවන් විය. ඇස්පිල්ලම් මතට තෙහෙට්ටු අපහසු බවක් දැනෙන්නට විය. එවිට මා ක්‍රමයෙන් දෙනෙත් විවර කළෙමි. මේ අවස්ථාව වන විට මා පර්යංකයට ගොස් පැයකුත් විනාඩි 20ක් පමණ ගෙවී ඇත. දෙනෙත් විවර කර විනාඩි දෙකක් තුනක් අතර නැවත දෙනෙත් වසාගත් විට ආස්වාස ප්‍රස්වාසයේ දෙස බැලීම විනාඩි 5ක්වත් කළ යුතු නැත. ඉක්මනින්ම සමාධියටපත් වී පෙර ආකාරයටමපත් වේ. මා භාවනාව සඳහා යෙදෙන ආකාරයේ අඩුපාඩු පෙන්වා දෙන ලෙසත් තව දියුණු කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙසත් ඔබ වහන්සේගේ දෙපා නැමද ඉල්ලමි. දැන් බලන්න මේ කමටහන කොච්චර ලස්සනද? අර කලින් කියපු දොස් ටික මේකෙන් අයින් වුණොත් දැන් ඔයත්තන්ට මතකද දැන් මේ කියපු කර්මස්ථානේ කට බඩ ඔළුව කකුල් පිච්චෙනවා කොන්ද කැක්කුමයි බඩේ අමාරු මේ ඔක්කොම ටික මේකෙන් අයින් වුණොත් මේක බලන්න ඉතුරු වෙන්නේ මොකද්ද කියලා. ඔය ඇත්ත නිකන් තන්නි කර ධාතු ගොඩක් නිතරු වෙන්නේ. වෙන මොකක්වත් ඉතුරු වෙන්නේ නැහනේ. දැන් ඊ අභ්‍යාසෙ ගන්නෙ කොහොමද? අපි අර නිමිති වලටම දදා දදා බලන මං කියන්නේ ඒක සැරේම මේවා කරන්න පුළුවන් කියලා බෑ. ඒත් ඒ කියන්නේ වාර්තා කරනකොටත් ඒ වචන දානකොට එහෙම දාලා ලිව්වේ නැහැ. ඉතින් මට තේරෙන්නෙත් නැහනේ. භාවනා කරනකොට කඳ කඩ බඩද කියලා යෝගාවචරයට තේරෙන්නෙත් නැහැ. කොළේ ලිව්වේ නැත්නම් මට තේරෙන්නෙත් නැහැ. ඒ කොහොම හරි මේක සංනිවේදනේ වෙන්නත් ඉපයි. මේකේ මේ තියෙන ඒ නිමිති ටික අයින් කරලා බලන්න මොනවද ඉතුරු වෙන්නේ කියලා. මුකුත් ඉතුරු වෙන්නේ වේදනා ඉතුරු වෙයි ධාතු ඉතුරු වෙයි ආදී වශයෙන් ලොකු පාඩමක් මෙතන ඉතුරු වෙන්නේ ඒ විදිහට මේ කරලා බලන්න කියලා කියන්න කැමති ඉස්සර මම ඔය කම්පටා සද්ද කරන්න යනකොට ලොකු පොතක් අරගෙන ගිහිල්ලා කොනක ඉඳන් කියෝගෙන කියෝගෙන කියෝගෙන කියෝගෙන යනවා ඔළුව පැත්තක් රත් වුණා, පැත්තක් හීතලයි, පැත්තක් රස්නේ උඩ යනවා, පල්ලෑ යනවා, තදයි, පොළොවට ඇද ගන්නවා වගේ අර මේ ලොකු සයින්නාසි කියනවා ඕවා ධාතු. ඕවා කඳ කට බඩ කියාගන්න එපා, ඔහොම බලන්න එපා ධාතු කියනවා. ඊට පස්සේ සයින්නා දෙවෙනි කොටස ඊට පස්සේ මං කරනකොට මූණි පැත්තක් ආයි හීතල වුණා. දැන් විනාඩි 20ක් විතර ගිහිල්ලා. ලොකු හාඳුරු කියනවා උඹ එළි වෙනකන් කිව්වොත් මට කියන්න තියෙන ඔච්චරයි. ඕව ධාතු. ඉතින් මට කියන්න දෙන්නේ මේ යෝගාවචරය ඔළුවෙන් හිටගෙන කිව්ව ඕව ධාතු. ධාතු විදියට බලන්න. හොඳයි වෙන ප්‍රශ්න නැත්නම් අපි සාකච්ඡාව. අවසර ස්වාමීන් වහන්සේ මට ලියන්න ගොඩක් වෙලා යන නිසා තමයි කතා කරන්න කියලා හිතේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ඊයේ ධර්ම දේශනාවේදී අන්තිමට අර කමඨන් සුද්ධ කිරීමේදී මම මට හිතුණා මගේ ඒ කමඨාන සුද්ධ වුණා කියලා ස්වාමීන් වහන්සේ අවුරුදු 3ක් විතර එකතැන පැටලි පැටලි තිබ්බ ඒ මගේ භාවනාව ස්වාමීන් වහන්සේ මම මුලින්දම කියනනම් ඉස්සර ස්වාමීන් වහන්සේ මම ආනාපාන සතිය මුලදී බුද්ධ අනුස්තිය එහෙම වඩද්දි ස්වාමීන් වහන්සේ මට ආනාපාන තමයි ප්‍රකට වෙපුණේ. ඊට පස්සේ මම ආනාපාන සති භාවනාව වැඩුවා. ආනාපාන සති භාවනාව වඩද්දී මට අර එක තැනක නාසිකාග්‍රේ හිත තියාගෙන හුස්ම රැල්ල දිහා බලන් ඉද්දදී හුස්ම කෙටියට දිගට ඈතින් ළඟින් ඒ ඒ හුස්ම රැලි වල වෙනස් ආකාරයේ වෙනස් එක එක විදිහට කැඩි කැඩි යන ආකාර ඒ ඔක්කොම දැක්ක ස්වාමීන් වහන්සේ එහෙම ගිහිල්ලා මට කියන්න හරියටම දන්නේ නැහැ කවදා හරි දවසක ස්වාමීන් වහන්සේ මේ මේ නාසිකා නාසිකාව ළඟ දත් දත් අතර මේ නාසිකාවේ ඒ ආවට ප්‍රදේශයේ ඝන ඝනවට දැනෙන්න පටන් ගත්තා. ඒ එතන ස්වාමීන් වහන්සේ අර දැන් ඒක දැනෙන්න පටන් ගන්නකොට මට ඒ හුස්ම රැල්ල ඒ සංඥාවක් තිබ්බේ ඒක මට මේ ඝනව දැනෙන මේ හෙලවෙන හෙලවෙන එකක් තිබ්බේ ස්වාමීන් වහන්සේ. හැම වෙලෙම මාස්ක් එකක් දාලා වගේ නිකන් හිත එක්තැන් වුණාම දැන් ඒක සාමාන්‍යයෙන් හැම වෙලෙම වගේ තියෙනවා. ඒ අවත ප්‍රදේශයේ හිවි වැටිලා තද වෙලා නිකන් අමුතු ගතියක් එක්ක ඝනව මේ නිකන් සංඥාවක් ඉතින් මම ඊට පස්සේ ඔතන හැමදාම මම අපේ ලොකු ස්වාමීන් වහන්සේගෙන් අහගත්ත විදිහට මට තේරිච්ච විදිහට ස්වාමීන් වහන්සේ මම හැමදාම මේක සංසිඳනවාද කියලා බලන් හිටිය සම්මාසේ කියන්නේ පරියන්කේ පැයක් හිටියත් ස්වාමීන් වහන්සේ විනාඩි 10ක් විතර යනකොට මට පරියන්කේ ඉන්න බෑ මේ කොහෙන් හරි අත්පා මේ කියන්නේ මගේ ශරීරයේ බිමට බරගතියක් ඇවිල්ලා මේ දෙපා වල ඉඳන්ම ඇටකටු අස්සෙන් එන වේදනාවක් තමයි දකින්නේ. ඒක වැඩි වෙවි යන මිසක් අඩුවීමක් නැහැ. ඒත් මම ඒක දිහා බලන්නේ නැතුව ස්වාමීන් වහන්සේ මේ හුස්ම රැල්ල සංසිඳෙන්න කියන සිතුවිල්ල තියාගෙන මම එහෙම බලන් හිටියා. ඒක උපාදානයක් වුණා මට අන්තිමට. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඒක ඒක සමහරක් වැඩ නැති වෙලා ගිහිල්ලා ඇතර ඒක මට හරි අමාරුයි භාවනාව කරන්න. ඊට පස්සේ ඔබ වහන්සේ ඊයේ කියපු විදිහට මම ඒක අවසානයේදී ඔබ වහන්සේ ධර්මදේශන අවසානයේදී කියපු විදිහට මම එතනදී ඒක ධාතු මනසිකාරය කියලා හිතලා ස්වාමීන් වහන්සේ ඒ අර ඝනවට ඉස්සරහ දැනෙන ඒ හුස්ම රැල්ලයි ඒ ඒ ඝනව මාස්ක් එකක් දාලා වගේ තියෙන ආකාරය දිහා මම පරියන්කට ඉඳගන්න හැම මොහොතකම මට ඉඳගන්න ඕනේ ඉඳගන්නකොට පටන් ගැනීමත් එතනම තමයි එන්නේ ඒක ඒක දිහා බලාගෙන මම ඒක හොඳට මුණට මුණලත් බලන් ඉන්න පුළුවන් මට ඒක නැති වෙන්නෙම නැහැ. ඊට පස්සේ මම ධාතු ගැන හිත යොමු කරන්න ඕනේ කියලා ස්වාමීන් වහන්සේ ඒක දිහා බලන් ඉන්නකොට මට ශරීරය මොකක්වත් ප්‍රකට පේන්නේ නැහැ. කොහෙන් හරි පටන් ගන්න එකෝ රත් වීමක් එතකොට මම මානසික ඒක පටන් ගන්නකොට මම හිතනවා තේජෝ ධාතුව කියලා අය ඒක ඒ හිතට ගමන් මේක නැතුව යනවා ස්වාමීන් වහන්සේ. නමුත් මට අතන නාසික අග්‍රේ අර දැනීමක් තියෙනවා. ඊට පස්සේ අය තද ගතිය දෙනකොට පටන් ගන්නකොටම මම ඒක මානසිකාරය කරනවා මේ පටවි ධාතුව කියලා. එහෙම මම දිගටම කරගෙන යනකොට ස්වාමීන් වහන්සේ මම ඇත්තට මේක පටන් ගන්නවා කියන අර යුද සැබලෙක් මේ මූලස්ථානයේ ඉඳගෙන කොහෙන් හරි කැලයක් අස්සෙන් අර විරුද්ධ එක්කනේ පටන් ගච්ච වෙඩි තියන ආකාරයට මට ඒ විදිහටම තමයි ඒක දැවුනේ. ඒ විදිහට එහෙම එහෙම එතන එතනම කඩලා දැම්මා. ඒත් මට හොඳට ප්‍රකටව තියෙනවා මේ නාසිකාග්‍රේ ඒ දැනීම. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඒක මම දිගට ඔහොම කරගෙන යනකොට මට ධාතුමය පේන්න පටන් ගන්නෙ. ඔහොම ගිහිල්ලා ඊට පස්සේ මම මානසිකාරය කරන්නේ නැතුව නෑ ඊට පස්සේ ඒක එහෙම නැති වෙලා ගිහිලා ඊට පස්සේ මට අර ඉස්සර දැක්කා වගේ මේ කොහෙන්ද කියලා නෑ වේදනාවක් පටන් ගන්නවා ස්වාමීන් වහන්සේ. ඒ වේදනාව මං දිහා බලන් හිටියා. හැබැයි ඉස්සර ඉස්සරට ඒ ඉස්සර බලන් හිටපු ඒ සැකයෙන් උපාදාණයෙන් අර ව්‍යාපාදයෙන් නැතුව බොහොම සැහැල්ලුවෙන් එක දිහා බලන් හිටියා. බලන් ඉන්නකොට මට හරියි ඒකට මේ භාවනා විදිහට කරගෙන යන්න පුළුවන් බව දැනුණා. ඒක ඒක මතුවෙලා ඒ ඒ වේදනාව තුලත් මට ධාතු මම ඒකත් හොඳට බැලුවා. ඒක බලනකොට ඒක ඇතුලේ ධාතු ලක්ෂණය තමයි පේන්නේ. ඒ කියන්නේ තේජෝ ධාතුව, පඨවි ධාතුව, ඒ වේදනාව ඒ බලන් ඉන්නකොට ඒක නැති වෙලා යනවා. ඊට පස්සේ ඔහොම බලන් ඉඳලා ඒක ඔක්කොම තුනී වෙලා ගියා. ඊට පස්සේ මං මගේ සිත මට තියෙනවා නමුත් මේ අවට සද්දත් ඇහෙනවා. මම ඔහේ සෑහෙන වෙලාවක් හිටියා. ඊට පස්සේ නැවතත් ආපහු ස්වාමීන් වහන්සේ මේ අර අර මුල මුලදි පෙවුන අර නහය අග තියෙන විදිය වැටෙන්න පටන් ගත්තා. වැටෙනකොට අයත් වේදනාවට වැටුණා. ඊට පස්සේ මම පර්යන්කේ නැගිට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මගේ වැරදි මොන හරි තියෙනවා නම් ඒක මට හරි ගැස්සලා ඉදිරියට යන්න කියලා දෙන සන්නස පින් සිද්දන මට මට දැන් තේරෙනවා මෙහෙම කරගෙන යනකොට මට පරියන්කේ ගොඩාක් වෙලා ඉඳන් ඉන්න පුළුවන් ගතියක් දෙන සන්නස ඉස්සර විනාඩි 10ක් 20ක් විතර යනකොට මේ ඔක්කොම මම අර මර්ගයේ හිතේ තිබ්බ ස්වාමීන් වහන්සේ අර මේ අර සංසිඳෙන්න ඕනේ කියන එක සංසිඳෙන්නේ නැහැ වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාව අස්සෙනුත් මේ මට එතන අර කර පේනවා හීනියට හරි පේනවා ස්වාමීන් වහන්සේ. ඉතින් මම ඕක නැති වෙනකල් කියලා බලන් ඉන්නවා. ඉතින් ඒක මම ඇත්තටම මට හිතෙනවා ඒක උපාදානය කිරීමක් හැමදාම හිතනවා මම මේක මේ මගේ මට සැකයක් තිබ්බ ඇතන ස්වාමීන් වහන්සේ කියන්නේ මම කරන භාවනාව වැරදි මොකද එච්චර හරි අමාරුවෙන් හිටියේ කකුල පොඩ්ඩක් අයින් කරුවම ස්වාමීන් වහන්සේ අය ඔබ වහන්සේගෙන් මම එක දවසක් දෙවනි දවසේ අර ප්‍රශ්න අහපුවම ඔබ වහන්සේ ඒකට දුන්නට ඒත් ඒ විදිහට කෙරුවත් මට ඒකට හිතට සැනසීමේ උත්තරයක් ලැබුණේ නැහැ. ඊට පස්සේ ඊයේ කියපු දේෙන් තමයි ස්වාමීන් වහන්සේ මට භාවනාව ඊයේ රෑයි අද උදේයි දවල් අද උදේ පස්සේ ඊළඟේ පරියන්ක තුනක් කරා තුනම හොඳට කරගෙන ගියා ස්වාමීන් වහන්සේ. තව එක ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ වේදනාව මතුවලා ඒක ඒ දිහා හොඳට හිත යොමු කරනකොට ඒකේ ධාතු ලක්ෂණ බලන්න ඕනේද මං අර වේදනා මුලදී ධාතු ලක්ෂණ පෙන්වුම් කරනකොට මානසිකාරය කිරීම පටන් ගන්නකොට මානසිකාරය කිරීම හරිද කියන එකයි පටන් ගන්නකොට මානසිකාරය කරනකොට ඒ ධාතුව නැති වෙලා යනවා ඊට පස්සේ තව එකක් පටන් ගන්නවා ඒ විදිහට තමයි ස්වාමීන් වහන්සේ භාවනා කරගෙන ගියේ ඔබ වහන්සේට පිං සිද්ධ වෙනවා මට දැන් අර කලින් කියපු කරුණුත් එක්ක අහලා බැලුවාම අර කලින් කර්මස්ථාන ගානකට දුන්න උපදේශයක් බලනකොට උපාසකම්මට අදහසක් ඇත්තටම ඇති කරගන්නත් පුළුවන් ඇති මම කිව්වා නිමිති වලට සීමා කරන්න එපා යනාදි වශයෙන් ඒක එහෙම බලන්න එපා කියලා ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ තිබුණා පටන් ගන්නකොටම ධාතු බලන්නද එපාද කියලා ප්‍රකට වෙලා තිබ්බොත් ගැටලුවක් නැහැ මූණට මූණලා අර මෙතන මේකක් තියෙනවා ඒක තියාගෙන මට ධාතු පටන් ගන්නකොට මුලින් අල්ලන්න පුළුවන් මේක කියන එක අයින් කරලා බලන්න සයනස <laughs> නෑ සයනස ඔව් නෑ ඒක අයින් කළා තමයි ඒක අයින් කළා ධාතුව පටන් ගන්නකොටම එතන මුල මල්ලන දැන් මට දැනුනොත් රස්නි ධාතුව රස්නීය විදිහට මං තේජෝ ධාතුව කියනකොට මෙනෙහි කරද්දී ඒක අයින් වෙලා යනවා ඊට පස්සේ ඒකෙන් පාඩමක් ඉගෙන ගන්න තියෙනවා ඒ කියන්නේ ගැටලුවක් නැහැ බුදුහාමුදුරුවෝ පෙන්නනවා එක්තරා සමාධියක් ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගම මෙන්න රූපේ ඉති රූපස්ස සමුදය මෙන්න රූපේ හටගත්තා. ඉති රූපස්ස අත්ංගමු. දැන් මේ කියන එක පිරිසිදුව බලන්න බැරි මේක නිමිත්තක් බැඳුත්නේ. ඊට පස්සේ අපිට අපි හිතනවා අනිත්‍ය බැලුවා කියලා බැලුවා කිව්වට දැන් දෝෂයක් තියෙනවනේ. නිමිත්තේ දෝෂේ. ඒක එතකොට අනිමිත්ත වෙන්නේ නැතුව නිමිත්තානුපස්ස නිමිත්තානුපස්සනා කියලා ගන්නෑ නේද? ස්වාමීන් වහන්සේ එතන නිමිත්තක් නෙමෙයි අර ප්‍රකට වෙන ධාතුව බලන්නේ. ඔව් ධාතුවේ හටගැන්ම හටගැන්ම බැලීම මං වැරද්දක් කියනෝ නෙමෙයි. හටගැන්ම බැලීම ඒ මේ ධාතුව කියලා බලන එකයි ධාතුව හටගන්නවා කියලා බලන එකයි ධාතුව නැති වෙලා යනවා කියලා බලන එකයි ඇත්තට මේක වටින දෙයක්. ඒක මේ පුහුණුවේ කොටසක් වැරද්දක් නැහැ. වැරද්දක් නැහැ අර මුලින්ම ධාතු බලන්නද කියලා ඇහුව ඒත් ප්‍රකටනම් බැලුවා ඒ කියලා ගැටලුවක් ඇත්තෙත් නැහැ ප්‍රකටම කියන්නේ මෙහෙමයි ස්වාමීන් වහන්සේ අර ඉඳ ගන්න පර්යංකයට කොයි මොහොතෙත් අර මේ නාසිකාග්‍රේ ඒ දැනෙන එක ඉඳ ගන්නකොටත් එහෙම තියලා ඉඳගෙන සමරක් වෙලාවට ස්වාමීන් වහන්සේ නිකාම නිශ්චලතාවයට ගිහිල්ලා ශරීරයේ ඒ කියන්නේ මේ මේ කොහෙන් හරි රස්නියක් මතුවෙනවා. ඉතින් මම එතකොට තමයි ඊයේ ධර්මදේශනාව අනුව තමයි එහෙම බලුවේ බලලා මම ඒක මානසිකාරය කෙරුවා තේ දෝජ ධාතුව කියලා. එතකොට නැතුව ගියා. ඉතින් ආය ධාතු ආය ආය ඒකෙන් අර පාඩම ඉගෙන ගන්න. ඒ පාඩම ඉගෙන ගත්තේ නැත්නම් ආපහු ඕක මත කතන්දර ගොතකට කතන්දර ගොතකට ගොතකට ගොතකට ඉන්නවා. අපි හරි කැමැති කතන්දර ගොතන්න. වෙන්නේ සුළු දෙයයි. එළියට එනකොට විශාල දෙයක්. ඒ සුළු දේ තුල ධර්මයේ තියෙනවා. ඉති රූපං ඉති රූපස්ස සමුදය. මෙන්න රූපේ මෙන්න රූපේ හටගත්ත මෙන්න රූපේ නැතිලා ගියා. ඉතින් මේක බලනකොට මදිනේ. ඉතින් අපිට හිතෙන්නේ අඩේ මේක භාවනාවද මේක රසයකුත් නෑ. ඒක තමයි කියන්නේ ආශ්‍රව ගෙවෙනකොට අපිට හරි අමාරුයි. ඒ අපි කැමති නෑනේ මේ බන කතාව පුරාවට මන් දන්නේ මේ බණ කතාව අහලා ඔයත් පිස්සුනේ හැදි ඉන්න එක ලොකු දෙයක් මං හිතන්නේ තේරෙනවද මං නික අපබ්‍රංශ කියන වගේ ඔහේ කියනවා කියනවා ඇති මේ කියන්නේ කාමය ගැන ඒ කාමයේ ඒක හොයන්න බෑ කාමයේ පිළිබඳ අදහස් තියෙන කෙනාට මේ ඉති රූප ඉති රූපස සමුදය ඉති රූපස අත්ංගමෝ කියවට මදි නිවන ගාවින් ගියත් අපි ආපහු වංගෝ කපලා එනවා භවයට. ඒකින්ද ඔය ස්වභාවය හොඳයි. ටික ටික ටික ටික අපි ඔය යන්නේ රූප වේදනා එතනින් ගියාම චිත්ත ධම්ම කියන මේ සතිපට්ඨාන විෂය එහෙම නැත්නම් සතිපට්ඨාන විෂයට බැහැගන්න අපිට ඕනේ ඊ විෂයෙමු සර වේදනාව තුල වේදනාව තුල සතියෙන් හොඳට බලපුවම ඒක තුල ධාතු ලක්ෂණ පේන එක බලන්නේ නැතුව ඔහෙ ඉන්නද? වේදනාව වේදනාව. වේදනාව ධාතු නෙමෙයි. ධාතු වේදනාව නෙමෙයි. වේදනාව තුල ධාතු ලක්ෂණ ඇත්තෙත් නැහැ. ධාතු තුල වේදනාව ඇත්තෙත් නැහැ. එතකොට තවත් එහෙම ඉඳලා මට දැවුණා මේ සිතුවිලි එකක් විතර ආවා. ඔහේ යන්න දිලා ඒක එහෙම පැත්තක තියලා සිතුවිලි තේරුම් ගන්න යන්නත් එපා සිතුවිල්ල පැත්තකට දානවා කියන ඒ අදහස් ඇති කරගන්න යන්නත් එපා. සිතිවිල්ල කියලා 아무තු දෙයක් මතුවෙන්නේ එතන මතුවෙන්නේ නාම ධර්ම ටික. වෙන 아무තු මතුවෙන්න දෙයක් නෑ අපි තමයි යෝක මේ අම්මා මතක් වුණා තාත්තා මතක් වුණා කිය. කිසිම කිසිම නිමිත්තක් දාන්න එපා. කිසිම නිමිත්තක් දාන්න එපා. අපිට කිසිම දෙයක් හිතලා ගන්න බෑ. ඔය හිතලා ගන්න පුළුවන් කියන තැනින් තමයි සක්කාය දිට්ඨිය එන්නේ. අපි හිතනවා හිතලා ගන්නත් පුළුවන් ඉබේ නේවත් තියනවා කියලා. තෙල ගන්න පුළුවන් කියලා හිතන්නේත් වෙන එක දන්නේ නැති හින්දානේ වෙන්නේ කොහොමද කියලා හේතුඵල න්‍යායක් තියෙනවා කියලා. ඒක පොයේ දවසක බණ කියලා ඒක අම්මන්ඩි කෙනෙක් රණ්ඩුවට මෙනවා. ඇයි <laughs> ඇයි හේතුව මේ රූපේ වෙනස් වෙන එක බලන එක මේ අනිත්‍ය. මං කොයිද ඒකත් අනිත්‍යයක් තමයි. ඒ හේතුඵල කියලා જાතිකුත් දේශනා කරලා තියෙන්නේ. බුදුහාම දේශනා කරන්නේ ඉදප්පච්චේත පටිච්චසමුප්පාදේ ගම් ගම්බීරයි කියලා. ඉතින් කියන මේ මේක උදයක් වෙන මේ මේක මං කෝ හරියද මේ මෙහෙම එකක් තියෙනවානේ. ඊ අම්මන්ඩිට මක් කරලා කොච්චර කිව්වත් අහන්නේ මේ මෙතන ඉන්නවද දන්නේ පේන්න නෑ වෙලාවට නෑ හිටියන ඉවරයි. <laughs> මං අඳුරනවා මූණ දෙකද? ඔබ නෑ. ඊට පස්සේ පිළිගන්නේම නෑ. මේවැ තියෙන හේතුඵල සම්බන්ධතාවයක් හිතලා ගන්නවා කිව්වට හිතලා ගන්න බෑ. ඒකට කියනවා මේ මොකද්ද? හිතලා ගන්නවා කිව්වහම ඒ වසවත්තන ලක්කන ඒ තමුන්ට වශයේ පවත්වන්න පුළුවන්. ඒකින්ද ඒවා දැන් හිතන්න යන්න බෑ. ඒ මතුවෙන සිතවිලි තේරුම් ගන්න යන්නත් එපා. මේ වැඩිපුර ඒ කියන්නේ තේරුම් ගන්න යන්න එපා නිකන් මතුණා නම් මතුවෙච්ච බව දැනෙනවනේ. එහෙනම් එතකොට ධාතු ලක්ෂණ මතුවෙනකොට ඒක මානසිකාරය නොකර බලන් හිටියාම මොකද ඔය කියන විදිහට නම් එතින්දි උත්සාහ කරන්න දෙයක් නැහැ. පේනවනේ. ඒක හින්දා පෙනෙන එක බලන්න ගියාම දැන් ඊට පස්සේ ආවු. ඒකෙන් දැන් පේනවනේ පැහැදිලිව. පැහැදිලිව පෙනෙද්දි බලන් ඉන්න. ඒ පැහැදිලිව පෙනෙද්දි මධ්‍යස්ත බලන් ඉන්න එකෙන් තමයි තව තව තව තව පැහැදිලි වෙන්නේ. අපි තව මේක සරසන්න ගියොත් මගුල් ගෙවල් වල යන්න ඇඳින්න ගියාම කන්නඩි ඉස්සරහා දැන් අපේ අම්මා එහෙම නිකන් මේව කැරකි කැරකි කැරකි කැරකි කන්නඩි මේස ඉස්සරහා අපි දුවල ගිහිල්ලා සාරින් ඇදලා එන ඉතින් ළඟ හවුණු ළමයි කියලා බලන්නේ මොකෙන් ගහයිද දන්නේ අන්තිමට සැරසිලා එනකොට ඉතින් ඇති ඒක තිකුපුන් දැන් මොක වෙන සායගොමක ඉඳන් ගියනම් ඉවරයි සරසන්න ඉඩමදි දැන් අරින් ඉල්ලනවා මිහින් ඉල්ලනවා අරින් දන වට්ටක ගෙඩි වගේ කැරක් කැරක් කැරක් කැරක් කැරක් කැරක් සරසන්න යන්න එපා සරසුවොත් ඉවරයි ඒ ස්වභාවික දේ ස්වභාවික විදිහට බලන්න. ස්වභාවික දේ ස්වභාවික විදිහට බලන්න. පේන එක බලන්න. වැඩිපුර එතන ඉක්මන් කරන්න ඉක්මනින් නිවන් දකින්න යන්න එපා මොකද මං දැකලා තියෙනවා පාර යනකොට බෝඩ් ගහලා තියෙනවා හදිස්සි නම් හිමින් යන්න කියලා. මම ඉතින් මම හිතන්නේ ප්‍රශ්නෙට උත්තර ලැබෙන්නේ නැති කියලා. වෙන වාචික ප්‍රශ්න නැත්නම් අපි අරමයි කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ මට දැනුවත් වෙනවාට අවසාන ලිපිය කියෙවි මගේ තෙන්දී අර මට අවසානයේදී මේ ආස්වාස ප්‍රාස්වාසය දැනෙන්නේ නැහැද ඔය ගිහිල්ලා මේ නිකන් වායුගෝලයේ තියෙන හුලන් රැල්ලට මේ නාසයේ මේ යොමු වෙමින් තියෙනවා ඒ ආස්වාස ප්‍රාස්වාස කෙරෙන්නේ අර ඇස්වල එතකොට එහෙම නිකම්ම බලන් ඇස්වල ටික මේ ටිකක් වෙලා යනකොට ඇස්වලට දැනෙන වේදනාව නිසා මම දෙනෙත් කිමින් අරිනවා එතකොට මම ඒක අරින්න එක හොඳද නැත්නම් ඒක වේදනාවක් කියලා නැවත මෙනෙහි කරන එක හොඳද කියලා මට පොඩ්ඩක් එතෙදි දැනගන්න ඕන මෙහෙම ඉතින් ඒක දරා ගන්නම බැරි වුණොත් tamunට අපහසු නම් ඇස් ඇරියොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒ වගේම වේදනාවක් විදිහට මෙනෙහි කරන්න පුළුවන් නම් ඔය කිසිම දෙයක් එච්චර වැඩිකල් නොපවතින බවක් දැනගන්න පුළුවන්. ඒ කියන්නේ අපි පුහුණු ඕකනේ. ඇතිවෙන එක හා නැතිවෙන එක දෙකීම මේක මේක පුහුණුවේ කොටසක් ඕක. පින්නුවට පිළිගන්න තියෙන ඉතින් අර අර නාසිකාග්‍රේ බාහිර වාතය ගැන කියන තැනක් තියෙන්නේ. ඒ එතෙන්දි වික්ෂිප්ත වෙන්න යන්න එපා. ඒ කියන්නේ නාසිකාග්‍රය එළියට විවෘත වෙලා වගේ තියෙනවා. ඒ වාතයට විවෘත වෙලා වගේ තියෙනවා කී කිය ඔය කිව්වේ. ඒක නාසය නිකන් ඉස්සරහට නිකන් මෙහෙම තියෙනවා. නමුත් වායුව ආස්වාසය වෙන්නේ නැහැ. ප්‍රාස්වාසයකට හිත යොමු වෙන්නේ නැහැ වෙන්නේ. දැන් උතන කලබල නොවි හිටියොත් කුලියට ගත්ත දේ කුලීකාරයට දී ගන්න පුළුවන් වෙයි. මොකද මේ රෙන්ට් එකට තමයි මේක අරගෙන තියෙන්නේ. මේ දැන් ඔය ඔය ඔය මූලික ලක්ෂණ තමුන්ගේ කයේ සහ බාහිරෙත් එක්ක මේ එකතු වෙන්න යන එක. දැන් අජ්ජත්ති එක තැනකදී බාහිර වෙනවා. ඒ තමුන්ගේ කැලල මොකද්ද කියලා හොයාගන්න බෑනේ ඊට පස්සේ. ඉතින් අපි කලබල කරලා තමුන්ගේ කොටසම ස්ථිර කරගන්න ගියොත් ඉතින් ආයෙත්නම තමයි. ඒ කලබල කරන්න එපා. ඔය නහය කටබඩ කියාගන්න එක දාන්න යන්න තිබ්බ දාපු ගමන් tamunge කෑල්ල වෙන්ගෙනවනේ. හරියට ඉඩන් නඩුවාගේ. එහෙම වෙන් කරගන්න යන්න එපා. මේ විදිහට ඒව ඒ තැන්වල කලබල වෙන්නේ නැතුව වික්ෂිප්ත වෙන්නේ නැතුව වෙන දෙයකට වෙන්න අරින්න. යන විදිහට යන්න අරින්න. ඒ කියන්නේ බයක් සැකක් තියෙනවනේ. ඒක දුරු කරගන්න මොකද මම දැන් ඉන්නේ සතියෙන්නේ. සතිය කියන එක වහක් නෙමෙයිනේ. ඒ විදිහට හිතුවට පස්සේ සතිය තියෙනවා මට වෙනදී දකින්න පුළුවන් එහෙනම් මට ආරක්ෂාවක් තියෙනවා වෙනදයක් වෙච්චාවයි කියලා ඉන්න ගැටි. එච්චරයි මට කියන්නේ. ස්තුතියි සර්. ස්වාමීන් වහන්සේ මේ සිතුවිල්ලක් මෙනෙහි නොකර බලන් ඉන්නවා කියලා කියන්නේ සිතුවිල්ලක් අඳුනගෙන ඊට පස්සේ ඒක කරන්න මොනවද කියලා ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? සිතවිල්ල තේරුම් ගන්න නැතු ඉන්නේ. සිතවිල්ලක් එනවනේ. ඔසම. දැන් සිතවිල්ල ආපු ගමන් සිතවිල්ල ආපු ගමන් අපි ඒක තේරුම් ගන්න යනවනේ. අඩුමතර මේක සිතවිල්ලක් කියලාවත් තේරුම් ගන්න යනවනේ. තේරුම් ගන්න තේරුම් ගන්න නැතුව හිටියොත් දැන් ඔබතුමා වார்த்தාව ඉදිරිපත් කරනවා. මම ඒක හත පහකටක් ගණන් ගන්න නැතුව හිටියොත් මට ගොඩක් වෙලාවට වෙනවා අහන් ඉන්නවා සමහරලාට කිව්වේ මොනවද කියලා තේරෙන්නේ. ඒ මේ සමහර ඒවා නිකන් රෑ නමේ ප්‍රවෘත්ති වගේ කියනවා කියනවා කියනවා මුල හොයන්න බෑ මැද හොයන්න බෑ අග හොයන්න බෑ අන්තිමට <laughs> කොහොම හරි දැන් හිතන්න තීරුම් ගන්න නැතුව ඉන්නේ. තීරුම් ගන්න නැති හිටියන හොඳට වෙයි. හැබැයි එහෙම ඉන්න බෑ. අපිට හරි මාස අපේ දෙවීමක් තියෙනවා මේ අඩි මේක මොකක්ද දන්නේ පොඩ්ඩක් බලපන් කියලා බලන්නේ. අපි හැම තිස්සෙම ඉන්නේ හරියට නිකන් අර මේ කැරපොත්තෝ අර ඒරියල් දෙකක් තියෙන. උගේ වැඩි මොහ මොහ හොය හොයන ඉන්නේ. මොකක් හරි වැඩියක්. යන්තම් චීස් කෑල්ලක සුමුද රුංගල හොයාගෙන යනවා. ඒ <laughs> තණ්හාවේ හැටි. තේරුම් ගන්න යන්න එපා. තේරුම් ගන්න ගියොත් තේරෙන්නේ මෝඩකමක්මයි. ආවොත් එන්නේ අංමයි කියලා හිතාගන්න. තේරුම් ගන්න ගියොත් තේරෙන්නේ බොරුවක්මයි කියලා හිතාගන්න. ඒකින්ද මේ දන්න දේවල් අවිද්‍යාව කියලා හිතාගන්න. හොඳටම ඇති. වෙන පටිච්චසමුප්පාදයක හිතන්න යන්න එපා. වෙන භාවනාවේ මේ මේ සුළු උපදේශේ තේරුම් ගන්න යන්න එපා. සිතවිලි මෙච්චර කාලයකට තේරුම් ගන්න ගිහින් හිස් පාසුවක් ගත්ත එක උපාසකම්ම කෙනෙක් අත උස්සන්න. එක්කෙනෙක් දෙයියන්ගේ නාමෙට. අහලා බලන්න. මේ උස්තාර් ළමේ කරලා කරලා කරලා ඒක නිසා මම දැන් මම මේක අඳුනගන්නේ දැන් gedara gedara මතක් වුණාම gedara කියන සිතුවිල්ල ආවා කියලා ගන්නවා. ඔබ වහන්සේ කියන්නේ ඒ ඒ සිතුවිල්ල එන්න කලින් දැන් ආවට පස්සේ නවත් කොහොමත් එන්න කලින් අල්ලනවා කියන එක මේ කියන්නේ මේ මොකක්ද ඒකට කියන්නේ? මොකන්ද සිතත් ධර්මාරම්භනත් නිසා මනෝවිඤ්ඤාණය උපදී කියලා එකක් තියෙනවා. ඒ ඉතන එල්ලෙල්ල. සිතත් ධර්මාරම්භනත් නිසා මනෝවිඤ්ඤාණය උපදී කියන එක දැන් පන්නපු හින්දා ගිවල් දොරවල් යාර වාහන වෙලා. ඒ දන්නේ නැේනේ මුල. බුදුහාඳුරෝ දෙසටක් මිත්‍යා දෘෂ්ටි එක වචනෙන් ප්‍රතික්ෂේප කරනවා. තදපි පස්සපච්චය. මහානි ස්පර්ශය දන්නේ නැහැ. ස්පර්ශයෙන් එහාට මේ කිසිම ශාස්ත්‍රූවරේ ගියේ නැහැ. ඉතින් කොහොම හරි ජීවර දුරල් යාන වාහන කියලා තේරුණත් අර තමුන් විසින් ඒකට යොදන අවධානය ඒක තේරුම් ගන්න උත්සාහ කරන එක නැති කළා දැන් දැන් ඔය කියන්නේ ඉන්ද්‍රිය සංවරය ගැන කියනකොට චක්කුණා රූපන් දිස්ව න නිමිත්තක් ගාහි හෝති න නානු ව්‍යංජනක් ගාහි හෝති ඇහෙන් රූපයක් දැක්කහම නිමිති අනුව්‍යංජන ගන්ධපා කියනවා. නිමිති අනුව්‍යංජන ගන්ධපා ගත්ත කියලා වෙච්ච සුගතියක් නේ බුරුණ ගහලා බලන්න. කවදාව සුගතියන්නේ. භවෙමයි. ගොඩ යාමක් ඇත්තෙම නැහැ. ඒකින්ද දෙහිම නොගෙන හිටියාම හරි පාළුයි. පාළුව නැති කරගෙන ගන්න ගියාම විනාසයි. එතකොට ඒ ස්වභාවය දැනගෙන ඒ දහම් කොටස දැනගෙන ඒ දහම් කොටස දන්නේ නැත්නම් අපිට සැකයි. දැන් හේතුවක් තියෙනවනේ. පිරිසිදු ධර්ම කොටාසයක් තියෙනවනේ. මම මෙන්න මේ ධර්ම කොටාස නිසා මේක නොකර ඉන්නවා. නැත්නම් කරන්න එපා කිව්වට එච්චර පිළිගන්නේ අපි. ඒකින්ද මේ දහම් කොටාසයක් මතක තියාගෙන මේ සිතිවිලි තේරුම් නොගෙන ඉන්න. පස්සේ සතිය නුවණ වැඩි. පස්සේ සතිය නුවණ වැඩිලා මේ ගිවල් දොරවල් යාන වාහන කියන තැනට මං වෙන්නේ ප්‍රමාදයන් නිසා නේද? එහෙමත් නැත්නම් මේ මම කියන එක මට ප්‍රකට වුණේ ප්‍රමාදයන් නිසා නේද? මෙතන තියෙන්නේ ධර්ම නේද කියන එකට යන්න බෑනේ. තේරුම් ගන්න ගියොත්. තේරුම් ගන්නවා කියන්නෙම චේතනාව. තේරුම් ගන්නවා කියන්නෙම චේතනාව. ඒ චේතනාව පහළ වෙන්නේ අවිද්‍යාවෙන්මයි කෙලෙස් හිලාමයි. හොදලා ගන්න දෙයක් නන්නේ. ඒක හින්දා තේරුම් ගන්න යන්න එපා. තේරුම් නොගෙන ඉන්නකොට නීරස භාවයක් තියෙයි. ඒක තමයි තපස. ඒකට තමයි ජායති දවනව කියලා කියන්නේ. කෙලස් දවනවා. ඒකට සීලයක් ඕන. ඒකට ඉවසීම ඕන. ඒකට වීරය ඕන. සති සමාධි ප්‍රඥා ඕන. ඊ සඳහායි අපි මේ උත්සාහ කරන අර මම ඊ බරට කිව්වේ කන්ති පරමං තපෝ තිතික්කා ශාන්තියමයි පරම තපස නිබ්බානම් පරමං වදන්ති බුද්ධා බුදවරු නිවනමයි පරම ශාන්තිය කියලා තේරුම් ගත්තොත් භවේ තේරුම් ගන්න නැතුව හිටියොත් අපිට මේ සෝස් එකට බැහැ ගන්න පුළුවන් හොඳයි 3ට 10යි ගොඩක් වෙලා ගින් තිනු අපි